පෙරවන් සරණයි සදහැවත් වාසනාවන්ත පින්වත්නි අද නිකිලි පුරපස්ලොස්වක පොය දවස මේ උතුම් පොය දවසේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරයේහි පෝදා සිල් වැඩසටහන වෙනුවෙන් සිදු කරනු ලබන ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාවයි මෙලෙසින් ඔබ වෙත සමීප වෙන්නේ මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වැඩසටහනට අනුව නියමිතව තිබෙන පෝදා ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සමගින් එකතු වන්න. කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වකව ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අපි හාමුදුරුවෝ. අද මෙකිනි පුරපසළොස්වක පොහේ දවස. මේ පොහේ දවසේ සුවිශේෂ සිදුවීම් සමුදායක් සිදු වෙලා තිබෙනවා. ඒ පිළිබඳව උදාසන පටන් අපි පසුගියදා ඇසල පුරපසළොස්වක පොහේ දවසේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් සාකච්ඡා කරේ මේ වස් ආරාධනාව හා සම්බන්ධ වෙන චාරිත්‍ර වාරිත්‍ර ඒ ක්‍රමවේදයන් පිළිබඳව අපි පසුගිය වතාවේ සිහිපත් කළා පින්වත් ඔබට ඉදිරියේදී අපි කටින පින්කම් සම්බන්ධව සාකච්ඡා කරනවා කියලා. අපි මේ පිළිබඳව අද දවසේ අපේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් දැනගන්න කැමතියි අපි හඳුරන්නේ දැන් අසල පොයේ දවසේ පෙරවස් සමාදන් වීම කියන එක සිද්ධ වෙන ගමනේ නිකිලි පොයට සමහර ස්වාමීන් වහන්සේලා පෙරවස් සමාදන් වෙන්න බැරි වෙච්ච ස්වාමීන් වහන්සේලා පසුවස් සමාදන් වෙනවා කියලා එකක් කරනවා. පසුවස් සමාදන් වෙනවා කියන්නේ කුමක්ද? පසුව සමාදන් වීමත් එක්ක කටින පින්කම හා සම්බන්ධ විය හැකිද කියන කාරණයත් අපි අවධාරණය කරගෙනම සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා දෙමු. තෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය කලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම මෙවස්සාන සමයේ තාම කාලෝචිත වටිනා මාතෘකාවක් තමයි අපි සාකච්ඡා කරන්නේ. මොකද මේ කටින මහා පින්කම හරියටම දැනගෙන කරොත් තමයි එහි ආනිසංස නිසියාකාරව ගිහි පැවිදි අප දෙපක්ෂයටම ලබන්න පුළුවන්කම තියෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ ප්‍රවේශයක් හැටියට මේ වස් සමාදන් පෙරවස් සමාදන් සමාදන් වීමත් පසුවන් සමාදන් වීමත් පිළිබඳව විමසුවා. ඇත්තටම අපි ඇසල පුන් පොහොව දවසේ තමයි ස්වාමීන් වහන්සේ පෙරවස් සමාදන් වන්නේ. එහෙම. ඉතින් යම් කිසි භික්ෂුන් වහන්සේට මොනවා හරි ප්‍රමාද දෝෂයක් නිසා අපි හිතමු රෝහලක නැවතිලා හිටියා මොකක් හරි කරදරයක් වුණා මොනයම් හරි හේතුවක් නිසා ඇසලපොන් පොහොදාට පසුදින පෙරවස් සමාදන් වෙන්න බැරි වුණා නම් යම් කිසි භික්ෂුන් වහන්සේ නමකට නිකිනිපුර පසළොස්වක් පොහොව දවසේ පෝය කරලා ඉන්පහුවදා පසුවත් සමාදන් වෙන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ මේකෙදි තියෙන විශේෂත්වය තමයි පසුවත් සමාදන් වෙච්ච බිත්තුන් වහන්සේ නමක් මුල් කරගෙන කටින මහා පින්කමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් පෙරවස් සමාදන් වූ බිත්තුන් වහන්සේ නමක්ම ඉන්නට ඕන කටින චීවරයක් පූජා කරන්න. අපහනේ එතෙන්දී අපි අවධානය කරගත්තොත් දැන් යම් පන්සලක වැඩ ඉන්නේ එක උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් නම් ඒ උපසම්පදා හාමුදුරු පෙරවස් සමාදන් වෙන්නේ නැතුව පසුවස් සමාදන් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ පන්සලේ කර්ණ පින්කමක් කරන්න බෑ. කර්ණ පින්කමක් කරන්න බෑ. ඒ පන්සලේම පෙරවස් සමාදන් වෙච්ච වෙනත් උපසම්පදා ස්වාමින් වහන්සේ නමක් ඉන්නවනම් කටින් පින්කමක් කරන්න කරන්න පුළුවන්. උන්වහන්සේ මුල් කරගෙන කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඇත්තටම දැන් පසුවත් සමාදානයේදී අපි හිතමු දැන් අපේ රටේ මේක මේ පින්කමක් වගේම ලොකු චාරිත්‍රාක් වඩටපත් වෙලා තියෙනවා. එහෙමයි. ඉතින් අපි හිතමුකෝ එක විහාරස්ථානයක තනි විසුණු වහන්සේ නමක් ඉන්නේ. උන්වහන්සේට යම් කිසි හේතුවක් නිසා වස් සමාදන් වෙන්න බැරි වුණා. ඉතින් උන්වහන්සේට දැන් අපිට ඒක කතින නාමයෙන් නැතුව මහා දානයක් පවත්වලා චීවර පූජාවක් කරන්න පුළුවන්. එහෙම. ඒක මොකද නැත්නම් ගායක උදවිය බලනවා අපේ පන්සලේ පින්කමක් ඥානෙත් හැම පන්සලකම කෙරෙනවා. ඒවා සමහරට ප්‍රශ්න වෙන්නත් පුළුවන්. එහෙම. කතින කතින නාමයෙන් කරන්නෙත් නෑ. ඒ කියන්නේ එහෙම මිනිස්සුන්ට මේක මහා චීවර පූජාවක් හැටියට දානමය පින්කමක් සංඝයා වඩම්මලා ලොකු දානයක් දෙනවා සිවුරු පූජා කරලා. එතකොට අර මිනිසුන්ට ඉතින් අර කටිනේ කියන එක සාමාන්‍ය හිතට ඉතින් අර ඒ පාළුවක් නැත්තම් අර ඒ වර්ෂයේ කෙරෙන පින්කම සිද්ධ වෙනවා. අපි හන්නේ දැන් යම් හේතුවකින් අපි හිතමු පෙරවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ අතින් වස් කැඩුන ඒ වස් සමාදන් වෙච්ච වස උල්ලංඝනය වෙන කැඩෙනවා. ඒ කැඩුනාට පස්සේ පන්සලේ කටින ඒ උන්වහන්සේ විතරක් වැඩ ඉන්නවා නම් කටින පින්කමක් කරන්න බැරි නිසා ඔය විදිහටම මහා චීවර පූජාවක් විදිහට කරන්න පුළුවන්කම තියෙනවා කටිනේ කියන නම භාවිත කරන්නේ නැතුව. ඔව් සාමදාසයකම දීපත් කරපේ හොඳයි. ඉතින් මේ සමහර අවස්ථාවල වස් කැඩෙන්න පුළුවන්. වස් කැඩුනොත් මොනම විදිහටවත් කටිනේ නාමයෙන් පින්කමක් කරන්න බෑ. ඒකට අර ප්‍රධාන දායකයෝ කීප දෙනෙක් නැත්නම් ඒ තමන්ගේ සමීපව ඉන්න ස්වාමීන් වහන්සේට පුළුවන් කීප දෙනෙක් එකතු කරලා අපි මේක මහා චීවර පූජාවක් හැටියට කරමු කියලා. ඉතින් අර සාමාන්‍ය සෙසු දායකයන්ට ඉතින් දැනෙන්නේ නැති වෙන්න මේ කටිනයක් කියන එක ස්වාමීන් වහන්සේත් දන්නා මේක කටිනයක් නෙවෙයි කියලා. මේ දානමය පින්කමක් හැටියට කටිනේ කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව මහා චීවර පූජාවක් හැටියට කරන්න පුළුවන්. ඒතර අර සාම්ප්‍රදායිකව අපහන්නේ කටින පින්කම හා සම්බන්ධ වෙන තියෙන කටින චීවර පෙරහැරක්. ගම පුරාම චීවරය වඩම්මගෙන ගිහලා අත ගස්සවලා ගෙනල්ලා සාංගික කරන ඒ කටයුතු කරන්න අවකාශ නැහැ නේද? ඔව්. ඇත්තටම ඉතින් එතනදී උනත් හැමෝම දැනුවත් නම් චීවරයක් පෙරහරේ වඩම්බන්න කිසිම බාධාවක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේක කටිනේ කියන නාමයෙන් නෙවෙයි මේක මහා චීවර පූජාව හැටියට ඒක පොඩි ටිකක් වංචාවක් වගේ <laughs> ගතියක් එන්නේ නැද්ද අපේ හැමෝම? එහෙම එහෙම තියෙනවා. එහෙමයි. ඒක රැවටීම ඒ කියන්නේ දැන් වස් කාලේ සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය අපි දන්නවා හොඳටම චීවරයක් ගම පුරාම අරගෙන යන්නේ නැහෙනේ පූජා කරන්න ගියාම කටින චීවරේ විතරයි ගම පුරාම රැගෙන යන්නේ. එතෙන්දී සදහැවතුන්ගේ ශ්‍රද්ධාව දිනු කිරීම පිණිස අවංක චේතනාවෙන් කරන්නත් පුළුවන්. පැහැදිලිව මෙහිත හදාගෙන. නමුත් එක කෙනෙකුට තර්ක කරන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් හැබැයි ඒ තර්ක කිරීම තුළ කෙනෙකුට හිතේ දැන් ඇත්තටම කඩින පින්කමක් අපේ සම්ප්‍රදාන කුලව එහෙම පෙරහැරක් පවත්නවා. එහෙමයි. ඒ සාමනහස කෙනෙකුට ඒ වගේම තර්ක කරන්න පුළුවන් මේ අරිහත් දජය අරගෙන ගම වටේ ප්‍රදර්ශනා කරලා හැමෝටම අතගස්සලා පූජා කරන්න බැරි කමක් නැහැ. කියලා එහෙම කියන්නත් පුළුවන්. හැබැයි අර ස්වාමීන් කියපු විදිහට අපේ දැන් චිත්තවල මනසේ ඇඳිලා තියෙන මෙහෙම පෙරහැරක් යනකොට කටිනව කියන නාමය නිකන් වෙනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට අත්‍තරදී කටින පෙරහැරක් කියන්නේ නැති එක හොඳයි. එහෙම. එතකොට එහෙම කරන්න ඕන නම් කටින කාලේ චීවර මාසය පහ වුණාට පස්සේ දෙසැම්බර් විතර සිවුරක් අරගෙන ගමේ පෙරහැර ගියාට ප්‍රශ්නයක් නැහැ. එතකොට අර ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න අපි පින්කමකට සම්බන්ධ වුණා කියලා. පැහැදිලි නිසා. එහෙම අපහන. එතකොට තවත් දෙයක් මට දැනගන්න අවශ්‍යයි අපේ හන්දරනේ මේ පෙරවස් සම්බන්ධයෙන් දැන් කවුරු හරි හාමුදුරු උපසම්පදා හාමුදුරු කෙනෙක්ගේ පෙරවස් සමාදන් වෙච්ච කෙනෙකුගේ වස් කැඩෙනවා. එතකොට අපි හිතමු මාසය ඇතුළත කියලා දැන් පෙරවස් සමාදන් වෙච්ච මාසයයි පසුව සමාදන් වෙච්ච මාසයද මාසයක් ඇතුළත තමයි මේ වස කැඩෙන්නේ අපහන්නේ. ඇසල පොය සහ නිකිනි පොය අතරේ. එතකොට ඒ හාමුදුරුවන්ට ඒ වස් කැඩිච්ච හාමුදුරුවන්ට නැවත පසුවස් සමාදන් වෙන්න හැකියාවක් තියෙනවද අපි හාමුදුරනේ? ස්වාමීන් වහන්සේ එතන පැහැදිලිවම පසුවස් සමාදන් වෙන්න බෑ. දැන් එතන චිකපදේ කැඩුනා. එහෙමයි. කැඩුණට පස්සේ ඉතින් වස් කැඩිච්ච භික්ෂුවක් හැටියට තමයි නැවත පසුව සමාදන් වෙන්නේ ස්වාමීන් වහන්සේ පෙරවත් සමාදන් වෙලා කැඩුණොත් නෙවෙයි. එහෙමයි. පසුව සමාදන් වෙන්නේ පෙරවත් සමාදන් වෙන්න බැරි වෙච්ච භික්ෂුන් වහන්සේ පමණයි. එහෙම නැතුව කැඩිච්ච භික්ෂුන් වහන්සේට නැවත අවස්ථාවක් ලබා දෙන්න පසුව සමාදන් වීම යොදා ගන්න බෑ. යොදා ගන්න බෑ. එහෙමයි. අපි හන්නේ එතකොට දැන් කවුරු හරි කෙනෙක් ওই විදිහට පෙරවස් සමාදන් වෙලා මේ වස් කඩාගත්තට පස්සේ කඩා ගන්නවනේ මේ යම් හේතුවකින් කැඩුනට පස්සේ අපි හඳුරන්නේ ඒ ස්වාමින් වහන්සේට මොනවා හරි නුසුදුසුකම් සිද්ධ වෙන දේ කියන්නේ වෘද්ධ පටිපාටි අනුව බැලුවොත් උපසම්පදාවෙන් පල්ලෙහාට යනොත් දැන් වස් ගාන කීයද කියලා ඇහුවොත් එක වසක් අඩු වෙයි කියන්නේ වෙනවා. එතකොට ජේෂ්ඨත්වයේ පල්ලෙහාට යනවද එතකොට ඊට වැඩිය බාලහාමුදුරුවරුන්ට වඳින්න වෙනවද එහෙම ප්‍රශ්නයක් කරන සාමනහස දැන් අපි සම්ප්‍රදාන කුලව දැන් අපි සාමනහන්සේ දන්නවා අපි මේක දායක පින්නතුලාට දැනගන්න කියන්නේ දැන් අපි ගිහි පාර්ශවය නම් චාරිත්‍ර වාරිත්‍ර වලට හැටියට වැඩි හිටියන්ට වඳිනවා එහෙමයි ඉතින් අපි ස්වාමීන් වහන්සේලා හැටියට වැඩිහිටි පිළිවෙල බලන්නේ උපසම්පදා වෙච්ච දවසේ ඉඳලා අහන්නේ අපි ස්වාමීන් වහන්සේ වස් කීයද? සමහරවිට මට වඩා ගොඩාක් වයස වැඩි ස්වාමීන් වහන්සේ නමක් පසු පස්සේ කාලේ උපසම්පදා වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් උන්වහන්සේ වයස වැඩි කියලා හරියන්නේ නැහැ. සමහර වෙලාවට අපිට මේ වයෝ වෘද්ධ වෙලා පැවිදි වෙන අය දැන් දසක් අතර මාධ්‍යකීමක්. ඉතින් මේ අවුරුදු 75ක විතර ස්වාමීන් වහන්සේ නමක් වයසක ස්වාමීන් වහන්සේ නමක් මට වැන්දා. පන්තිනේ කොට මේ ළඟ හිටපු දායකෙක් ඒක හරිය නෑනේ ස්වාමීන් වහන්සේක. මේ අර වයසක සාමණේහන්සේ එහෙම ඇයි වාසු වගේ තරුණ තරුණහාමනමට වඳින්නේ කියලා. ඇත්තට සාමණේර එතනදි වෙන්නේ අර අපි අහන්නේ වැඩිහිටිකම අහන්නේ වස් වයසෙන් නෙවෙයි වස් වලින්. වස් වලින් කියන්නේ සාමණේහන්සේ කියපු විදිහට උපසම්පදා වෙච්ච දවසේ ඉඳලා ඒ ගත කරන වස් ප්‍රමාණය. එතකොට සාමණේර දැන් සාමණේහන්සේ ඇහුවා වසක් කැඩුනොත් වස් සමාදන් වෙන්න බැරි වුනොත් එක වසක් අඩු වෙනවද කියලා. ඇත්තටම එහෙම අඩු වෙන්නේ නැහැ. ඒක මොකද හිතාමතා කරන දෙයක්ුත් නෙමෙයි කොහොම හිතාමතා සිද්ධ වුණත් එහෙම සම්ප්‍රදායක් නැහැ. අර උපසම්පදා විච්ච දවසේ ඉඳලා තමයි ඒ වස් ප්‍රමාණය ගන්නෙ. එතන වස් කියලා ඇහුවාට වර්ෂ ගාන විමසනවා වගේ වැඩක් වෙන්නේ විමසනවා වගේ වැඩක්. ඇත්තට මොකද එහෙම වස් කැඩෙන වාර ගත්තොත් ඒක හරිය බරපතල තත්ත්වයක් සමහරවිට වස් කැඩෙන කැඩුනොත් එහෙම ඉතින් වසක් අර වැඩිහිටි භාවයෙන් පහළට එනවා කියන එක එහෙම දෙයක් මේ ශාසනය තුළ එහෙම නැහැ. ඒ වස්ත්‍රසීමේ සිල්පදේ අපි හන ලොකුම මහ විශාල සිල්පදයක් නෙවෙයි නේද? නෑ පැහැදිලිවම සානස දැන් ඇත්තටම දැන් සත් ආපත් ස්කන්ධවල පරාජිකා සංඝාදිශේෂ ඊළඟට තුල්ලත්ය නිසඟපත්‍ති පත්‍ති ඊළඟට පාචිත්‍ය පාචිත්‍ය ඊළඟට අනියත ඊළඟට සම්දාස දුස්කට කියන මෙන්න මේ දුෂ්කට කියන ආපත්‍ය ස්කන්ධය තමයි දුෂ්කට. දුකුලා ඇවත් දුකුලා ඇවත. තාම කුඩා ආපත්‍යක්. හැබැයි ඉතින් අර මේක අර ආපත්‍ය වශයෙන් කුඩා වුණාට සාමනක් දැන් අපි දැන් ගත්තොත් දැන් දැන් සතෙක් මරීමක් ආපත්‍ය කියන්නේ වරදක් වරදක් නේද? ඔව්. දැන් අත්‍තරම සාමනක් දැන් අපි ගත්තොත් දැන් ගිහියට තියෙනවා පන්සිල්. පන්සිල් පන්සිල් ශික්ෂා ඒ පන්සිල් පද පහේ පළවෙනි සික පදේ තමයි පාණාති පාඨ. එතකොට උපසම්පදා භික්ෂුවකට සතෙක් මැරුවොත් පාචිත්‍යයක්. ඒ කියන්නේ එතකොට අර ලොකු ආපත්‍යක් නෙවෙයි. නමුත් එතන ආපත්‍ය හැටියට එහෙම පෙන්වාට සම්හස දැන් මෙතන දුෂ්කට ආපත්‍යක් වුණාට මෙති වර්ෂයකට සැරයක් කරෙන මේ ශාසනයේ තියෙන විශාල වගකීමක් සහිත උතුම් ප්‍රඥාප්තියක්. ඒ අනුව කල්පනා කරලා බලනකොට ආපත්‍ය ස්කන්ධේ කුඩා වුණාට ඇත්තම මේක භික්ෂුන් වහන්සේ නමක් ආරක්ෂා කළ යුතු ඒ වගේම බිතුන් වහන්සේ නමකට තියෙන ලොකු වගකීමක් තමයි. මොකද ගිහි පාර්ශවයටත් අපි හිතමු දැන් විහාරස්ථානයක තනියෙන් බිතුන් වහන්සේ නමක් වස්සසනවා. එහෙම. ඒ බිතුන් වහන්සේ බොහෝම සිහියෙන් ඉඳගෙන ඒ වස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරේ නැත්නම් ස්වාමීන් වහන්සේ ගමට මේ ප්‍රදේශයටම අර මහා ආනිසංසයක් ලබන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. එහෙම. ඒ නිසා වෙනදාට වඩා භික්ෂුන් වහන්සේ බොහොම සිහියෙන් ඒක තමයි අර පන්සල්වල අයං අස්වාන කාලෝ කියලා ඒ ඇත්තට මිනිස්සුන්ට පේන්න නෙවෙයි ඔක ගහන්නේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාට පේන්න. එහෙම. මොකද ඒ ශික්ෂා පදේ කැඩේ කියන බිය නිසා. ඒක තමයි මම නිතර කියන්නේ සමහර වෙලාවට අපි හන්නේ උපසම්පදා හාමුදුරු කෙනෙක් සිහිය නුවණ නැතුව කටයුතු කරලා වස් කඩාගත්තොත් එක හාමුදුරු කෙනෙක් නම් ඉන්නේ ඒ පන්සලේ දායකයෝ බොහොම ශ්‍රද්ධාවෙන් කඩන පින්කමක් කිරීමේ බලාපොරොත්තුවෙන් වස් ආරාධනා කරලා ඉන්න වෙලාවක හාමුදුරුව වස් කඩාගත්තොත් අන්තිමේදී හාමුදුරන්ටත් වස් වදින්න හේතුවක් වෙනවා. අර දායකයෝ දොස් කියන්නේ දායකයන්ගේ හිත බිඳවටන්න හේතු වීම නිසා සමහර වෙලාවට දායකයන්ගේ චෝදනාවට ලක් වෙන්නත් පුළුවන්. චෝදනාවට ලක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට සාමනත් ස්වාමීන් වහන්සේ පවා අපේ ස්වාමීන් වහන්සේ අපි මේ විවෘතව කරන සාකච්ඡාවක් නිසා දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා හමු තැන. දැන් බැරි වෙලා හරි එක නමක් එහෙම වස්ස සමාදන් වෙච්ච වෙලාවක ඒ වස කැඩුනොත් ඒ ස්වාමීන් වහන්සේට අර දායකය ලොකු බලාපොරොත්තු තියන්නේ දායකයට කියන්නත් බෑ. එහෙම. එතකොට ඒ ස්වාමීන් වහන්සේට මහා වැඩක් වෙනවා මෙතන මේ වස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරන්නේ නැතුව කටිනයක් බාර ගැනීම. එහෙම. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේක ලොකු වගකීමක්. අර ආපත්‍ය නම් බොහොම කුඩා ආපත්‍යක්. හැබැයි ඒකයි අර සාමාන්‍යයෙන් වස්සසනකොට 3-4 නමක්වත් එක ස්ථානයක වස්සසනවා නම් ඉතාලම හොඳයි. මොකද එක නමකට හරි වැඩ කරනොත් අනිත් හාමුදුරු හරි ආරක්ෂා කරගෙන නිසා අපි හන්නේ දැන් තවදුරටත් අර මම කලින් අහපු ප්‍රශ්නේ තහවුරු කර ගැනීම අවශ්‍ය වෙනවා මට. දැන් අපි හිතමු අපි දෙනම වහන්සේ. අපි දෙනම අපි හාමුදුරුව මට වැඩි වස් වලින් වැඩුමල්. නමුත් අපි හිතමු සමාන වස් අපි දෙදෙනාම එක අවුරුද්දේ උපසම්පදා වෙලා සමාන වස් ප්‍රමාණයකින් යුක්ත දෙදෙනෙක්. එතකොට මගේ අතින් වස් ශික්ෂාපදේ කැඩෙනවා. එහෙම කැඩුනාට පස්සේ මගේ ඒ වසක් මට අහිමි වී යාම තුල දැන් කවුරු හරි කෙනෙක් මගෙන් වස් ප්‍රමාණය ඇහුවොත් මම කියන්න ඕන මං උපසම්පදා වෙලා මේ දක්වා වර්ෂ ගණනද එහෙම නැත්නම් අර ආරක්ෂා කරපු වස් ප්‍රමාණයේ ගණනද කියන්නේ නෑ සංග පැහැදිලිවම උපසම්පදා වෙච්ච ඒ වර්ෂයේ ඉඳලා මේ දක්වා එන අවුරුදු ගාන වස් ගාන කිව්වම හරි මොකද කැඩෙන ගාන අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නෑ දැන් අපිත් සමහර අවස්ථාවල සමහර වස් කාලවල වස් කැඩලා තියෙන අවස්ථා තියෙනවා ඒකම බලපහම සමත් එහෙම අඩු කිරීමක් සිද්ධ වෙන්නේ නෑ එහෙමයි උපසම්පදා වෙච්ච වර්ෂයේ ඉඳලා තමයි එහෙමයි මොකද මූලිකව ඒ මහා වටිනා මහා ගැඹුරු බරසාර සිල්පද ආරක්ෂාව ආරම්භ කරන්නේ උපසම්පදාවත් සමග. එතකොට වර්සාන ශික්ෂාපදේ කියලා කියන්නේ දුකලා අවතක් සිද්ධ වෙන දෙයක්. එතකොට ඒට වැඩි අවධානය යොමු විය යුත්තේ අර මහා වගකීම ගත දවස නේද? ඒ කියන්නේ උපසම්පදා වෙච්ච දවස. ඔව් ඇත්තටම එහෙම බලනවා නම් ඊට වඩා දැන් අපි හිතමු ප්‍රධාන වාපත්ති ස්කන්ධ හැටියට දැන් සංඝාදිශේෂයක් වුණත් එහෙම ඒ දැන් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකට අපේ කුරුන්ට සංඝාදිශේෂාපත්‍යක් වෙලා උන්වහන්සේලා ඒ විනය කර්ම වලින් පිරිසිදු වෙන ඒ ඒ අවස්ථාවක උනත් උන්වහන්සේලා පහළ තත්ත්වයට වැටෙන්නේ නැහැ නේද ඒ උන්වහන්සේලා පිරිසිදු භාවයටපත් වෙනවා පත් වෙනවා එතකොට අපි හන්නේ ওই විදිහට අපි දැන් තේරුම් ගත්තා පෙරවස් සමාදන් වීම ඇසල පොයේ දවසේ ආරම්භ වෙනවා. පෙරවස් සමාදන් වෙන්නට යම් හේතුවකින් අවකාශ නොලැබෙන ස්වාමින් වහන්සේ නමකට නිකිණි පොය දවසේ පසුවස් සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට පෙරවස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලා වස් මාස 3ක් ඇවෑමෙන් පස්සේ වප් පොය දවසේ මහා පවාරණය සිද්ධ කරනවා. එතකොට පසුවස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේට මහා පවාරණය ඒ දවසේ කරන්න බැරි වෙනවා. ඉතින් වස් පවාරණය කරපු ස්වාමින් වහන්සේ නමකට තමයි මහා පවාරණය කරපු ස්වාමින් වහන්සේ නමකට තමයි කටින සීවරයක් බාර ගැනීමේ අයිතිය විනයානුකූලව ලැබෙන්නේ. ඉතින් පසුව සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ කටින චීවර මාසය තුලත් වස් ආරක්ෂා කරගෙන වැඩ සිටිය යුතු නිසා උන්වහන්සේට කටින චීවරයක් ලබා ගැනීමට සුදුසුකම් ලැබෙන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් මේ කටින චීවරය ලබා ගැනීම එහෙම නැත්නම් කටින චීවර පූජාව කියලා කියන්නේ වසාන සමය අවසාන වෙනකොට සිදු කරන්න පුළුවන් වර්ෂයේ මහනීයම පින්කම හැටියට තමයි ගන්නේ. අපි හඳුනන්නේ කටින පින්කමක්. සුවිශේෂ පින්කමක් හැටියට අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා මේ අටමහ පින්කම් අතරේ විශේෂ පින්කමක් විදිහට. ඒකට ගොඩක් දායකයෝ අපේ හාමුදුරනේ මේ කටින පින්කමත් සමගාමීවම අටමහා පින්කම්ම කරන්නත් දැන් පෙරදලා තියෙනවා. දැන් කටින චීවර පූජාවට අමතරව අටමහා පින්කම් වලට අයිති දේවලුත් ඒක සම්බන්ධ කරගෙන කරන්න පෙළඹිලා බොහොම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. මොනවද අපි හාන්නේ අටමහා පින්කම් කියන්නේ? ඇයි කටින පින්කමක් ඒ අතරේ ප්‍රමුඛ වෙන්නේ කියන එක අපි අවධානය කරමු. ඔව්. ඇත්තටම සාමනාස දැන් ස්වාමීන් වහන්සේ මේ මතු කරපු දෙයක් එක්කත් මම පුංචි අවස්ථාවක් ගන්නම්. සාමනාචර ඉස්සලා කාරණේදී මතක් කළා මේ මහා පවාරණයෙන් පවාරණේ වුණොත් භික්ෂුවකට පමණයි කටින් චීවරයක් ලබන්න පුළුවන් කියලා. ඒ ඇත්තම සාහනක ඒකත් හරියටම හරි ඒක අපි අවධාරණය කරන්න ඕන. මොකද වස් සමාදන් වෙලා ඊටාම හොඳින් වස්ථාන ශික්ෂාපදේ ආරක්ෂා කරපු භික්ෂුව වුණත් මහා පවාරණයෙන් පවාරණය කරේ නැත්නම් ඒ භික්ෂුවටත් කටන චීවරයක් බාර ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම. එතකොට වස් සමාදන් වීම වගේම මහ වගකීමක් තමයි වස් පවාරණය කිරීම. මොකද වස් සමාදන් වෙලා වස්සාන ශික්ෂාපදේ ආරක්ෂා කරා කියලා වැඩක් නැහැ. මහා පවාරණයෙන් පවාරණය කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ භික්ෂුවට කටන චීවරයක් ලබා ගන්නත් බෑ. දායක පින්නතුල්ලාට කටන චීවරයක් පූජා කරන්නට අවස්ථාවකුත් නැහැ. එහෙම. එතකොට අපේ ශ්‍රාවණහන්සේ මතක් කරා මේ අටමහා කුසල්. දැන් බොහෝ දෙනා මේ අටමහා කුසල් පිළිබඳව ඇත්තෙන්ම හරි උනන්දුයි. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ මේ තථාගතයන් වහන්සේ අටමහා කුසල් කියලා සූත්‍රයක කොතනවත් දේශනා කළා නැහැ. එහෙමයි. හැබැයි පසු කාලයේ හිටපු මහා තිරරාත්න ස්වාමීන් වහන්සේලා අටුවාචාරින් වහන්සේලා මේ ත්‍රිපිටකයේම සඳහන් වන මහා ගාම්භීර කුසල් අටක් එක්තෙන් කරලා අටමහා කුසල් කියලා සකස් කරලා තියෙන. ඇත්තටම හැබැයි මේ කුසල් අට බොහොම ප්‍රබල කුසල් අටක්. මටත් අපේ හඳුනන්නේ මේ අටමහා පින්කම් පිළිබඳ මේ කුසල් පිළිබඳව අධ්‍යයනය කරනකොට හිතුනේ පසු කාලීන මේ ත්‍රිපිටක ධර ස්වාමින් වහන්සේලා මේ පන්සල් නඩත්තු කරගන්න යොදාගත්ත පින්කම් අකද්ද කියන එකත් එනවා සමහර වෙලාවට හැඟීමක් එන්න පුළුවන් මොකද පන්සලක නඩත්තුවට එහෙම නැත්නම් පහසුවට අවශ්‍ය කරන කාරණා ටිකක් මේකේ වැඩියෙන් ඉස්මතු වෙන බවක් පේන්න තියෙනවා අපේ හන්දරනේ. <laughs> ඇත්තට සංස එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි මේ පින්කම ඔය කුසල්ලක අපි එකින් එකට අධ්‍යයනය කළොත් එහෙම. එන්නේ නැහැ. අර හොඳම කුසල් සිතකින් ඔය කුසලයේ කළොත් ඒ ආනිසංසත් ස්වාමීන් වහන්සේ හොඳට හිතලා බලනකොට පුදුමාකාර ආනිසංස තියෙනවා. සමුදායක් තියෙනවා. තියෙනවා. දැන් අපි කටින චීවරය ගත්තාම අපි ගැන කතා කරනවා. ඉතින් පළවෙනි වටමහා කුසල් වලින් පළවෙනි එක තමයි කටින මහ පිංකම. එහෙම. ඊළඟට සාම අෂ්ට පරිස්කාරය. අපි එතන ඉඳලා කතා කරොත් අෂ්ට පරිස්කාරය කියලා කියන්නේ මේ ශාසනයේ ප්‍රතිපත්ති පුරනවා නම් පව් නැති කරගන්න පරිස්කාර අටනේ සාමනහතුනේ අටපිරිකර කියලා කියන්නේ. ඒ කියන්නේ අකුසල ධර්ම දුරු කරගන්න කුසල් වඩා ගන්න නික්ලේශ උත්මයක් බවට පත් වෙන්න බොහොම සරල ජීවිතයකට හුරු වෙන්න පාවිච්චි කරන පිරිකර අටනේ. අෂ්ඨ පරිස්කාරේ. හාමුදුරන්ගේ යුනිෆෝම් සෙට් එක. ඈ? ස්වාමින් වහන්සේලාගේ යුනිෆෝම් යුනිෆෝම් එක ඇත්තටම. ඊළඟට සම්හත අපි ගත්තොත් දැන් දෙවෙනි එක අෂ්ඨ පරිස්කාරේ තුන්වෙනි එක දැන් අපේ ස්වාමීන් වහන්සේත් මේ දවස්වල සිද්ධ කරනවා. ඉතින් බොහෝ පින්නතුලාට ඒක අවස්ථාවක් තියෙනවා. මේ දැන් ඇත්තටම මේ කුටිසේනාසනයක් පූජා කිරීම. අපේ ස්වාමීන් වහන්සේට ඉතින් හිතෙන දේවලුත් හරි බලපුවාම දැන් සමහරලාට සේනාසනයකට ඉතින් අවශ්‍ය දේවල්. එහෙමයි. එහෙමයි. ඒක නමුත් ස්වාමීන් වහන්සේ අපි අනිත් පැත්තෙන් බැලුවොත් කුටිසේනාසනයක් තුළ කාම විතරක හිත හිතා ව්‍යාපාද විතරක හිත හිතා ඉන්නව නෙවෙයි. ඒ තුළ පොතක් පතක් බලනවා, භාවනා කරනවා, භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්න උත්සාහවන්ත වෙනවා. අන්තික හොදකලාවේ මේක පුංචි වැඩක් නෙවෙයි මේ වැඩේ. එතකොට එහෙම තනියෙන් ඉඳගෙන තමන්ගේ හිත දමනය කරන්න උත්සාහවන්ත වෙන තැනක් පූජා කරනවා කියන එක දැන් ස්වාමීන් වහන්සේ මේක කුටිසේනාසනයක් හදන්න සැලසුම් කරන්න ඕනේ ඒවට අවශ්‍ය කරන පසුබිම හදා ගන්න ඕන, වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, ඒකට අවශ්‍ය ධනය සම්පාදනය කර ගන්න ඕන. ඒ ඒ සඳහා දක්වන චේතනා මහත්වය වැඩි නේද අපි අහන්නේ. පැහැදිලිවම සම්මාස. ඇත්තටම ඒකයි මෙතනදී අපේ අටුවාචාරින් වහන්සේලා, පැරණි ස්වාමීන් වහන්සේලා මේක මේ මහා කුසලයක් හැටියට පෙන්වන්නේ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් එතකොට අපි හන්නේ තව දෙයක් මට දැනගන්න ඕන මේ අටමහා පින්කම් එකම සඳහන් කරපු නිසා මේ අටපිරිකර සම්බන්ධයෙන් ගත්තොත් සමහර අය හිතනවා අට පිරිකර අටම සමහරුන්ට එක සැරේම පූජා කරන්නත් පුළුවන්. අට දැන් අට පිරිකරක් ඇදියට හදලා තියෙනවනේ අපි හඳුනන්නේ. සමහරු කල්පනා කරනවානේ අටම එක සැරේ දුන්නාම මේ ශනිකව සිතක් පහළ වුණා ඒ ටික විතරයි. එතකොට අර චේතනා මහත්ය අඩුයි. ඒ නිසා අට අට වතාවක පූජා කළොත් හොඳයි කියලා හිතලා පූජා කරන අයත් ඉන්නවා. එතකොට දැන් අපි ගත්තොත් අපි හඳුරන්නේ සමහර වෙන තමන්ගේ අතින්ම තනිපට සිවුර මහනවා කපලා මහනවා දෙපට සිවුර කපලා මහනවා අන්දන සිවුර කපලා මහනවා තමන්ගේ අතින්ම තමන් දන්න කෙනෙක් ලවා හරි මේ කරලා පාත්‍රය කළු කරලා එහෙම පූජා කරනවා අන්න ඒ විදිහට එකින් එක එකින් එක තමන්ම මැදිහත් වෙලා සක්‍රීයව කඩෙන් අරගෙන නෙවෙයි කඩෙන් යම් යම් ද්‍රව්‍ය ගත්තත් ඒ පිළිකර සකස් කිරීමේදී තමන් මැදිහත් වෙලා මේක හිමීට කලබල ඉතින් ඔක එක සැරේටම අටම එක සැරේ දෙන්න බැරි නිසා එක සැරේකට පාත්‍රයක් පූජා කරනවා එක සැරේකට සිවුරක් පූජා කරනවා එක සැරේකට පෙරහන් කඩයක් පූජා කරනවා ඒ විදිහට කරොත් ඒකේ ආනිසංශ වැඩි ගතියක් තියනවද අපි හන්න නැත්නම් එක සැරේම පූජා කරින්නද ඇත්තටම සාංශ දැන් මූලික වශයෙන් අපි දැන් හිතුවොත් හොඳ ධනවත් පුද්ගලෙක් අපි හිතමුකෝ නාගේ ඇඳුම සකස් කර ගැනීම විශේෂ හිත යොදනවා මේ ඇඳුම සකස් කර ගැනීමට සාමාන්‍යයෙන් ආවට ගියාට කඩේකට ගිහලා ගන්න. ඇඳුම් මහන කෙනෙක් ඉන්නවා ඒ කෙනා විශේෂ කෙනෙක් ඊළඟට විශේෂ රෙදි අරගෙන ඊළඟට බොහෝම උනන්දුවෙන් එක නූලට බොහොම ලස්සනට ඇඳුම මහ ගන්නවා. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ස්වාමීන් වහන්සේ නමකට සිවුරක් පූජා කරනකොට සම්නන්ද කිවිතර අෂ්ට පරිස්කාරයෙන් පූජා කරනකොට බොහෝම සැලකිලිමත්ව ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට මේක පූජා කිරීම ඇත්තටම මහත්ඵලයි මහානිසංසයි. මොකද අපේ ස්වාමීන් වහන්සේත් දන්නවා මමත් දන්නවා. අද මේ වෙළඳ පොලේ තියෙන අස්ත පරිස්කාර අපිට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන රෙදි දැන් කපු සිවුරක් නම් ඒ හොඳම රෙද්දක් අරගෙන ස්වාමීන් වහන්සේ කියපු විදිහට බොහොම ගෞරවයෙන් ඒක කපලා ඒක මහලා සියාතිම මහලා ඇත්තම ඉතින් එතන මේ සිත යොදන වාරයක් පාසාම් සම්ස කුසල් සිත්නේ වැඩෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට බොහොම ගෞරවයෙන් ඒක ඒ විදිහට ඒ චීවර ඊළඟට අර ස්වාමීන් වහන්සේ කිව්දිරි පාත්‍රය වුණත් ඒක හොඳට දන්න කියන ස්වාමීන් වහන්සේ ලවක් කෙනෙක් ලවා හරි ඒක කළු තෙල් ගල් මේ කළ තෙල් ගල් වල ඒ විදිහට පූජා කරන එක ඇත්තටම මහත්ඵලයි මහානිසංසයි. එතකොට සම්හත් ඒ අටම කෙනෙක් හොඳට සකස් කරලා මේ දැන් අපේ සම්ප්‍රදායක් මේ දැන් ඔය අටකිරිකර බන්දේ බැඳලා පූජා කරන එක. එහෙම නැතුව ඇත්තටම ගෙනල්ලා අම්මෙන් සාමනහස ස්වාමනහසික සරේ මේ අවශ්‍ය ප්‍රමාණයට මේ සිවුර තියෙනවා මේක බොහොම පොරවන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන කියලා වෙන වෙනම පූජා කරන එක එකාතකින් වටිනවා මේ කාලෙත් එක මොකද හොඳටම සකස් කරගත්ත අටපිරිකරක් අර සම්ප්‍රදාය අනුකූලව බඳලා තිබුත් අපි අර අටපිරිකර කොට තමයි එකක් දාන්නේ මොකද අපේ අතින් කවදාවත් අපි හිතන්නේ අපි දන්නවා මේක ඇතුලේ තියෙන පාවිච්චි කරන්න බැරි එකක් අනිත් පිරිකර ගණයටම දානවා අර හොඳ එකක් හොඳ එකක් ඒ නිසා හැබැයි අද කාලේ හැටියට දැන් බුරුම රටේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දැන් මේ සිවුර වෙන වෙනම ගන්න තියෙන්නේ. එතකොට ඒ වෙන වෙනම තමයි ස්වාමීන් පූජා කරන්න තියෙන්නේ. අපේ පින්නතුන්ලාට අපි කියන්නේ දැන් අස්ත පරිස්කාරයේ නිකන් චාරිත්‍රයක් ප්‍රදර්ශනයක් හැටියට බොහෝ දෙනා ඉතින් අටපිරිකර පූජා කරනවා. ඉතින් ඒක ඇත්තට වැඩක් නෑ. ඉතින් ඒ නිසා අර විදිහට ස්වාමීන් වහන්සේ කියපු විදිහට ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දැන් සමහරලාට මහා පිරිකර කන්දක් තියෙනවා, ගබඩාවක් තියෙනවා තමන්ගේ ස්ථානේ. සමහර ස්වාමීන් වහන්සේලා Tamanට ඕන සිවුර කාට හරි හිතවත් දායකයෙකුට කියලා රෙදි ගෙන්න එකට මහ ගන්න අවස්ථා තියෙනවා. එහෙමයි පැහැදිලිවම. ඒකකොට ඒ නිසා මේ අපරාධ මිනිසුන්ගේ සල්ලි. ඒ නිසා හොඳම දේ තමයි ඒ ස්වාමීන් වහන්සේට අවශ්‍ය ප්‍රමාණයට අහලා දැනගෙන ඒ විදිහට සකස් කරලා සක්කච්ඡකාරීව පූජා කරනවා නම් ඒක ඇත්තටම මහත්ඵලයි මහානිසංසයි. හැබැයි ස්වාමීන් වහන්සේ හවර එකින් එක එකින් එක පූජා කරනකොට ඒකේ ආනිසංස වැඩිද අඩුද කියලා. ඉතින් අපි හිතමු දැන් කෙනෙක් කියන්නේ අටපිරිකරක් පූජා කරනවා කියන මූලික ඉලක්කය තියාගෙන ඒ අට සම්පූර්ණ කර ගැනීම සඳහා එකින් එක පූජා කරනවා කියන්නේ. දැන් අපි මම අහලා තියෙනවා අපි කියන්නේ එක සැරේට බැරි නම් අට වතාවකට හරි ඒක පූජා කරලා ඒක සම්පූර්ණ කරනවා. සම්පූර්ණ. ඇත්තට සංස එහෙම දැන් අපි හිතමු කෙනෙකුට ඒ විදිහ ආර්ථික ශක්තියක් නැත්නම් එකපාර අට අෂ්ටවර්ෂකාරය පූජා කරන්න ඇත්තට මේක විтин විට හරි හිත යොදලා පූජා කරන එක හරීම ඥාන ගෝචරයි. හැබැයි අපි හිතමු කෙනෙක් පැවිදි වෙනකොට යම් කිසි කෙනෙකුට අටපිරිකටක් පූජා කරන්න ශක්තිය තියෙනවා නම් එයා හැබැයි හොඳට සක්කාත්කාරීව එයා වචිරි දැන් අද අපි දැලිපිහිය ගත්තොත් කෙස් අද ඇත්තටම අපි කවුරුත් දැලිපිහියෙන් කෙස් බාන් ට්‍රැවල් බාන් නැහැ. මොකද අද එහෙම දැන් ගොඩක් අටපිරිකල දැලිපිහිත් නෑ අපේ හන්ද. දැලිපිහිය වගේ ආකෘතියක් හදලා බේඩ් ප්ලේට් දෙකක් ඒකේ ලේට් කැල්ලක් දාලා තියෙනවා. ඒක කොතරම්ද වටා ගැනීමක්ද කියලා බලන්න ඕනේ. ඒ ඇත්තටම අද අපි හිතන්න ඕනේ කොහොමද ස්වාමීන් වහන්සේලා කෙස්කවුල් බාන මොනවා හරි රේසරයක් තියෙනවා නම් ඒ රේසරේ පූජා කරා නම් අරාංශංශය ලැබෙනවා. එහෙම. ඒ විදිහට කල්පනා කරලා බොහොම ඥානවන්තව යම් කෙනෙක් ඒ ඒ අට අෂ්ටපරිස්කාරයට අයිති අට ඒ ස්වාමීන් වහන්සේ නමක ගාවට ගෙනලා දෙපට සූර වෙන, තනිපට සූර වෙන වෙනම පූජා කරා නම් ඒක බොහොම වටිනවා. අර ස්වාමීන් වහන්සේ කියන විදිහට යම් කිසි කෙනෙකුට එහෙම අපහසුතාවයක් තියෙනවා නම් ඇත්තටම හිත යොදලා වෙන වෙනම පූජා කිරීම තුලත් ඇත්තට මේක හිත යෙදීම ප්‍රඥාව හිතේ යෙදෙන සෝමනස්සය කර්මයේ කර්මඵල විශ්වාස කිරීම මේ තුලින් තමයි මේ පින්කම මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ. එහෙම අද කාලේ හැටියට ගත්තොත් අපි හඳුරන්නේ මේ අටපිරිකරක් එක සැරේට පූජා කරන එක ලේසි. රෙඩිමේඩ් අටපිරිකර ඕන තරම් තේරෙන නිසා. හැබැයි අර අටක් වෙන වෙනම හදනවා කියලා කියන්නේත් මේ ටිකක් අපහසු කාර්යයක්. ඒකට කාලය වැඩියෙන් කැප කරන්න වෙනවා. කරන්න ඒ නිසා ඔය අතර යෙදෙන කාලයත් එක්ක පුදුම කුසල්සිතක් යෙදෙනවා. කුසල්සිත වැඩෙනවා. එතකොට අපි යෝජනා කරනවා ඔබට පුළුවන් නම් ජීවිත කාලේ එකවතාවක් හරි එහෙම සියතෙන් පිරිකරක් සකස් කරලා අපිරිකර අටක් සකස් කරලා අපි හාමුදුරු කියපු විදිහට ඒ අටම එක සැරේට වෙන වෙනම ගෙනල්ලා එක සැරේ පූජා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අට අවස්ථා අටකදී පූජා කරන්නත් පුළුවන්. ඒ විදිහට එකක් හරි ඔබ ජීවිතේ කරන්න උත්සාහ කරන්න. තවත් අමතරව වෙනම අට පිළිකර පූජා කරන්න ගැටලුවක් නැහැ. ඔව් පුංචි අවස්ථාවක් දෙන්න ස්වාමීන් වහන්සේ. මොකද දැන් මේකත් මේ වෙලාවේ මට හිතුණා මේක කියවනා හොඳයි කියලා. එහෙම. දැන් ඇත්තටම දැන් අපි ගිහි පින්නතුල්ලා අපි දැන් ස්වාමීන් වහන්සේ වුණා ධර්ම කතික ස්වාමීන් වහන්සේ නමක් බණවලට යනවා. ඉතින් අපිත් එහෙමයි. ඉතින් ඇත්තටම පින්නතුනේ දැන් මේ චීවරයක් ගත්තම අපේ ස්වාමීන් වහන්සේ අපි දෙනවා මේ සිවුරු දෙක දැන් මේ පින්නතුලට හොරුත් ඇති. අපි දැන් මේ සාකච්ඡා මොකද මේ 아무තු සිවුරු දෙකක් වුණා කියලා. <laughs> දැන් ඇත්තටම දැන් කාලයක් තිස්සේ අපි දෙනවා මේ සිවුරු තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි බණකට ගියාම සමහර වෙලාවට සිවුරු තමයි 10 15 20 30 එහෙම හම්බෙන අවස්ථා තියෙනවා. එහෙම. එතකොට ඒවා ප්‍රමිතියෙන් තොර තින් සිවුරු. ඇත්තටම ඒ විදිහට පින්නතුල හොඳට කල්පනා කරලා බලලා මම මේ කියන්නේ සූර්ය පූජා කරන්න එපා කියන එක නෙවෙයි. ඒ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ අවශ්‍ය දෙයක් සේනාසනයකට අවශ්‍ය දෙයක් අහලා පූජා කරන එක හරිය වටිනවා. මොකද මේ ඇත්තන්ට උනත් දවසකට හැමදාම ඇඳුම් දැන් කමිස අඳින කෙනෙකුට හැමදාම කමිස 10ක් විතර හම්බෙනකොට ඉතින් ඒක ඇඳෙන්නේ නැහැ, පෙරෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තමයි අද භික්ෂුන් වහන්සේලා නොමග යන්නේ. ඇත්තම කතාව. මොකද ඒවා ගොඩ ගෙහිලා ඒවා ඊට මිල කරන්න පුරුදු වෙනවා. ඒ තුලින් අන්තිමට දායකයෝම චෝදනා කරනවා. ඉතින් ඒවා ඒ නිසා හොඳම දේ තමයි මේ ඇත්තටම ශ්‍රාවණහස නමක්ගෙන් ඇහුවනම් ශ්‍රාවණහස සේනාසනයේට පන්සලට මොනවද අවශ්‍ය කරනක් මොනවද කරලා දෙන්න ඕනේ. අපි හන්නේ දැන් මේ හාමුදුරුවෝම නේද මේ වැඩේ වරද්දගෙන තියන්නේ. ඔය අතීතේ හිටපු හාමුදුරුවෝ මේ මේ අටමහා පින්කම් වලට මේ අටපිරිකර ඇතුල් කරේ නැත්නම් ওই ප්‍රශ්නේ ගොඩක් දුරට අඩු වෙන්නත් තිබ්බ නේද? දැන් මොකද මිනිස්සු මේ මෙතර ආනිසංශ දායක නිසා නේද මේ කොහොම හරි අමාරුවෙන් හරි මේ අටපිරිකර කරලා පූජා කරලා පිරිකර වැඩි කරවල තියෙන්නේ. ඔව් ඇත්ත සාමනාත. ඒකත් ඉතින් අර දැන් සාමනාති මුලින් කිව්වා වගේ දැන් මේක හැමදේම අපි මේ කාලෙත් එක්ක හැමදේම ලෙහෙසියෙන් කරගන්න පුරුදු වෙලා අර ලෙහෙසියෙන්ම මේ පින්කමොත් කරගන්නද බලන්නේ. ඉතින් අර කඩෙන්ම ටක් ගාලා කියනවා. එහෙම ඒ වෙලෙම ඉතින් පූජා කරන්න බලනවා. එහෙමනම් ඉතින් අෂ්ට පරිස්කාරය පූජා කරන්න අර ක්‍රමයට. එහෙම අපේ විදිහට බලලා මේ <laughs> අපි හන්නේ දැන් තවත් දෙයක් දැනගන්න අපි මේ සිවුර ගැන හඳුම මොකද අපි හන්නේ මේ අනිත් සිවුර වලට වැඩිය මේ වැඩි වැඩියෙන් පටි සහිත සිවුරක් ඔව් මොකද ඒකේ තියෙන විශේෂ පැත්තෙන් සාමාන්‍ය <laughs> කාල විපත්ති හැටියක් තමයි දැන් බලපුවාම ඇත්තට මෙහෙමයි එතන සිවුර තථාගතයන් වහන්සේ දා රජගහනුවර ආනන්දමා හිමියන් වහන්සේත් එක්ක වඩිනකොට ලස්සන කුඹුරු යායක් දකිනවා. එහෙම තමයි. ඒ කුඹුරු යාය දැකලා තථාගතයන් වහන්සේ වදාारण මෙන්න මේ ආකාරයට සිවුරස කස් වෙනවා හොඳයි කියලා. එහෙම. එතකොට මොකද ස්වාමීන් වහන්සේ ඒ කාලේ වටිනාම රෙද්ද තමයි මේ රෙද්ද කකවු නැති රෙද්ද. එහෙම. සාල රෙදි හම්බ වෙනවනේ ඒවා වටිනවා. ඒවා හොරු ගන්නවා. ඒතර මේ මේ රෙද්ද කපලා බැහුවට පස්සේ ඒකේ වටිනාකම අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ කාලේ ඒ තථාගතයන් වහන්සේ ඒ විදිහට ඒ කුඹුර පෙන්නලා රජගහ නුවර ඉඳලා උන්වහන්සේ වඩින වෙලාවක ආනන්ද මහණියන් වහන්සේ සමග තථාගතයන් වහන්සේ වදාන ආනන්ද මෙන්න මේ මේ කුඹුරේ තියෙන මේ ලියදි ක්‍රමයට මෙන්න මේ ක්‍රමයට මේ සිවුර සකස් වෙනවා නම් හොඳයි. එහෙනම් ඒ වෙලාවේ අනද මහණියන් වහන්සේ එකත් ස්වාමීන් වහන්සේ මතු කරපු එක හරි වටිනවා. එතනදී විනය පිටකයේ මහවග්ගපාළියේ සඳහන් වන විශේෂ කාරණයක්. මේ සිවුරේ නිර්මාත්‍රවරයාණන් වහන්සේ ස්වාමීන් ආනන්ද මහත්මයන් වහන්සේ. මොකද දැන් අද මේ තියෙන සිවුරේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මේ කතාව අහලා ආනන්ද ස්වාමීන් වහන්සේට ලැබෙනවා මෙහෙම සිවුරු රෙදි වාගයක්. උන්වහන්සේ අර තථාගතයන් වහන්සේ කියපු විදිහට බෝධමන් වහන්සේගේ ඥානේ මේ සිවුර මේ විදිහට වටේට නුවාව තියලා මේ විදිහට අර කුඹුරු ක්‍රමයට මේ කෑල්ලෙන් කෑල්ල කපලා මහලා තථාගතයන් වහන්සේට ළඟට ගෙනලා මේක පූජා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේක හරියද? තථාගතයන් වහන්සේ කනුමත කරනවා මෙන්න මේ විදිහට මේ චීවරය සකස් වෙනවා නම් හොඳයි කියලා. ඒ ඇත්තටම මේ චීවරේ ඇත්තටම මුලින්ම චීවර සකස් කරේ ආනන්ද මහණියන් වහන්සේ. ඒ නිසා දැන් ස්වාමීනට ඒ එදා කාලේ දැන් ස්වාමීනට යහපත් ප්‍රශ්නෙත් එක බලනකොට පුංචි පුංචි රෙදි කෑලි එකතු කරලා මේ විදිහට ඒ කුඹුරක ආකාරයෙන් පුංචි පුංචි කෑලි කපලා සිවුර සකස් කරගත්තා. ඒ කියන්නේ රෙද්දේ වටිනාකම අඩු කිරීම සඳහා තමයි එහෙම කෑලි කපලා මේ මූට්ටු කරේ. මූට්ටු කරේ. ඉතින් අද ස්වාමිනාත් අද හොඳ රෙදි අරගෙන දැන් අද මේක ඉතින් පුංචියට කපනවා. කපලා මහනකොට ඊට වඩා වියදමක් <laughs> සමහරලාට යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකයි මම කිව්වේ ඉතින් මේක හැමදේම වෙනස් වෙන කාලේ. නමුත් මේක තා විනයානුකූල චීවරයක්. ඉතින් එහෙම අපි හිතන්නේ මේකේ අනිත් එක මේ දෙපට සිවුරක ස්වභාවයක් තියෙනවා නේද ගොඩක් වෙලාවට. ඔව්. ගොඩක් වෙලාවට දෙපට අරගෙනද මේ විදිහට පුංචියට කපලා මොකක්ද? ඇත්තටම දෙපටක් අරගෙන තමයි මහන්නේ. දැන් සමහර සිවුරු තියෙන දෙපටක් නැතුව මහන. නමුත් මේක ඇත්තටම ක්‍රමේ නම් පොට දෙකක් එකට මහනවා. ඒ මහනකොට ඉතින් ඇත්තටම හා අනිත් එක තමයි අපේ හංගන්නේ මම හිතනවා දැන් මේ සිවුර මෙතරම් මේ කඩ කපලා මේ විදිහට මෙහිම තුළ මේ සිවුර එක්තරා විදිහක ගොරෝසු භාවයකුත් වෙනවා. ඒ ගොරෝසු භාවය මේ සීතල කාලයට විශේෂයෙන්ම සීතලෙන් ආරක්ෂා වීමට මැසිමදුරුවන්ගෙන් දැඩිව ආරක්ෂා වීමට උපකාර වෙන අවස්ථාවන් තියෙනවා. ඒකේ පෙරවීමේ පහසුවකුත් තියෙන්න පුළුවන්. ඉතින් පසු කාලීනව මේ 500 කඩ, 1000 කඩ ආදී වශයෙන් මේ කඩ කපලා මේ සිවුරේ වටිනාකම අව탁සීරු කරන්න කඩ කැපීම තීරණය කළත් පසුකාලීන මේ කඩ කපල මහන්න යන එකේ මැහිමේ කොළිය වැඩි උනත් සිවුරට එක්තරා විදිහක වටිනාකමක් එකතු වෙලා තියෙනව නේද අපි? පැහැදිලිවම සම්බන්ධ. අපි අහන්නේ එතකොට දැන් අපි කටින චීවරය පිළිබඳව කතා කළා, ආටපිරිකර පිළිබඳව කතා කළා ආවාසය. ආවාස පූජා, කුටි ආවාස පූජා පිළිබඳ. ඒක ඊළඟට අපි අටමහා පින්කම් විදිහට දක්වන්නේ. ඊළඟට ස්වාමීනාට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සංඝසතු කරලා දානයක් පූජා කිරීම. එහෙමයි. එතකොට දැන් අද කාලේ කෙනෙකුට බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට කියන්නේ අපිට පුළුවන් ඇත්තටම අපි සම්බුද්ධ පූජාව පවත්වන්නේ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන අරමුණේ. ඒත් අපි ධාතු කරඬුව කියලා. ඉතින් සංඝයාට සංඝසතු කරලා දානයක් පූජා කරනවා නම් අපි කොහොමද දන්නවා සියලුම පෞද්ගලික දානයන් අභිවව සංඝයාට යමක් පූජා කිරීම මහත්ඵලයි මහනිසංස. ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නීය නියෝජනය කිරීම සඳහා තමයි මහා සංඝ රත්නීය දාණයට වඩම්මවදී ධාතු කරඬුවක් විතර කරඬුවක් වඩම්මන. නැත්නම් චේතනාවනේ. එහෙම. ඉතින් එහෙමනම් ඒක හතරවෙනි මහා කුසලය. ඊළඟට සාන්ද පස්වෙනි කුසලය. දැන් අපේ ස්වාමීන් වහන්සේලා දැන් මෙහෙම මේ කුසල් ගැන කතා කරනකොට තින් ඇත්තටම අපි අපටම ලොකු සතුටකුත් ඇති වෙනවා මේ මහා කුසල් අපිට පැවිදි වෙච්ච නිසා මේ ප්‍රෞර්ජා ජීවිතයට ඇතුල් වෙච්ච නිසා ඇත්තටම අපට මේ සියලු කුසල් කරගන්න අද අවකාශ ලැබෙනවා අවකාශ ලැබිලා තියෙනවා ඒක පුංචි වාසනාවක් නෙවෙයි එතකොට දැන් මට එහෙම කියවුණා දැන් පස්වෙනි එක ගත්තොත් දහම් පොත්පත් විශේෂයෙන්ම බුදුබණ පොත්පත් ග්‍රන්ථ වශයෙන් ලිවීම එතකොට සාමනාත ඒ කුසල් අපි සාමනාත විශේෂයෙන් කොච්චර කරගෙන තියෙනවද ඒ ඒකත් මහා කුසලයක් ඊළඟට කියන්නේ එතන බණපොත් ලිවීම බණපොත් මුද්‍රණයට එතට අදාළ මුද්‍රණයට හැබැයි එතන මේ පැහැදිලිවම කියන්නේ බණපොත් ලිවීම කියලා. නමුත් සම්මත ඒහා සමානවම ධර්ම දානමේ හැටියට ඒකට ලියන්න බැරි නම් ලියන කෙනෙක් ලියපු එකක් මුද්‍රණය කරන්න දායකත්වයේ දරන ඒකට ඇත්තට මේක ස්පර්ශ කරනවා. පැහැදිලිවම ඒ මොකද ධර්ම දානමේ කුසලයක්නේ. එහෙමයි. එතකොට විශේෂයෙන් මෙතන සඳහන් වෙන්නේ බණපොත් ලිවීම කියලා. අපි දැන් මෙහෙම කියමු දැන් හැමෝටම බණපොතක් ලියා ගන්න තරම් හැකියාව නැලබන්න පුළුවන්. පුළුවන්නේ. දැන් අපි මේ කරන සාකච්ඡාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හාමුදුරුවෝ දේශනා කරන බණක් වෙන්න පුළුවන්. ඒවා අරගෙන සාරාංශගත කරලා සටහනක් වගේ හදලා ඊට පස්සේ ඒක පොඩි ලීෆ්ලට් එකක print කරලා පත්‍රිකාවක් විදිහට පොයේ දවසට සිල් සමාදන් වෙන කෙනෙකුට දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් දැන් අද කාලේ පොයේද සිල් සමාදන් වීම නැහැනේ වැඩි හරියක් පන්සල මේ කොරෝනා ප්‍රශ්න නිසා පයන්නේ කවුරු හරි කෙනෙක් ලවා ඔය තාක්ෂණය දන්න දරුවෙක් ලවා පොඩි පෝස්ට් එකක් හදලා ඉල Facebook එකේ හරි එහෙම නැත්නම් අන්තර්ජාලයට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ ඒකත් මේ මේ ගණනට අයිති වෙනවනේ. ඒකේ ගණිතය තාම හොඳින් වැටෙනවා. මොකද කෙනෙකුට ඒ විදිහට දෙයක් කරන්න පුළුවන් නම් ඒ චේතනාවත් එක්ක ඒක ඇත්තටම මේ මහා කුසලයක් බවට පත් වෙනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ බුද්ධ නෑ කෙත්පත් පූජා කිරීම. එහෙමයි. එතකොට දැන් අපි <laughs> යම් කිසි ඉඩමක් කඩමක් ඒ බුද්ධ ශාසනයකට අවශ්‍ය දෙයක් ඊළඟට කුටියක් සේනාසනයක් කරගන්න බිම්භාගයක් බිමක් පූජා කරනවා නම් සංස ඒකත් ඇත්තටම අටමහා කුසල් වලින් එකක් බවට පත් වෙනවා ඊළඟට බුද්ධ ප්‍රතිමාවක් එහෙමයි බුද්ධ ප්‍රතිමාවක් සකස් කරලා පූජා කිරීමත් මහා කුසල් වලින් එකක් ඒකට සාමාන්‍යයෙන් දැන් බලන්න සාමාන්‍ය අපි කොච්චර ආමිෂයකින් දුගී දුප්පත් කෙනෙකුට උදව් කළා ඒක සාමනක් ඉවර වෙනවා. ඉතින් අපි අපි ගෙදරට අවශ්‍ය අවශ්‍ය කරන මොන ද්‍රව්‍ය දුන්නත්, ගයක් හදලා දුන්නත්, මොනවා දුන්නත් ඒකෙන් ආට පොඩි සහනයක් සහනයක් ලැබෙනවා තමයි. එහෙමයි. හැබැයි යම් කෙනෙක් බුද්ධ ප්‍රතිමාවක් ඒ වගේ දුෂ්කර ප්‍රදේශයක හදලා තියෙනකොට බොහොම කමනීය නැත්තම් පුදුම ලස්සන බුද්ධ ප්‍රතිමාවක් හදලා තියෙනකොට කෙනෙක් ගිහිල්ලා එතනට වැඳලා ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගත්තොත් ඒ කෙනාට ලැබෙන පිළිසරණ ස්වාමීන් වහන්සේ වචන වලින් කියන්නේම කරන්න බෑ. දසනානුත්තරය කුසලයේ අතු කරගන්න හේතුවක්. හේතුවක් වෙනවා. ඒ නිසා බුද්ධ ප්‍රතිමා සකස් කරලා පූජා කිරීම. ඊළඟට ස්වාමීන් වහන්සේ අවසාන එක තමයි වැසිකිලි සකස් කරලා පූජා කිරීම. එහෙමනම් වැසිකිලියක් කියන්නේ ශරීර කෘත්‍යයට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ වගේ පොදු මහ ජනතාවට විශේෂයෙන් මහා සංඝ රත්නයට වැසිකිලි පූජා කිරීම තුළින් ඒ අටමහා කුසලයේ සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙමයි. එතකොට අන්න ඒ අටමහා පින්කම් අතර ප්‍රධානම පින්කම හැටියට ගැනෙන කඨින චීවර පූජා. එතකොට කඨින චීවර පූජාව සම්බන්ධයෙන් චීවරයක් සම්බන්ධ වෙන නිසා අපි අපේ හාමුදුරන්ගෙන් දැනගන්න කැමති මේ පළමු චීවර පූජාව සම්බන්ධයෙන් මොන වගේ ඉතිහාසයක්ද අපිට තියෙන අපේ හාමුදුරනේ. ඔව් ස්වාමීන් වහන්සේ ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඒ කතාව මේ අපේ කවුරුත් දන්නවා සමහර ජීවක වෛද්‍ය ආචාර්යතුමා. එහෙම. ඇත්තම ජීවක වෛද්‍ය ආචාර්යතුමා කියලා කියන්නේ අබේ රාජකුමාරයා හදාගත්ත දරුවෙක්. කියන්නේ අබේ රාජකුමාරයා දවසක් රාජ්‍ය සේවයට යනකොට පුංචි දරුවෙක් කුණ ගොඩක ඉන්නවා. පුංචි මේ දවස උපන් දරුවෙක්. ඉතින් ඒ ගණිකාවකට සාලවති කියන ගණිකාවට ලැබිච්ච දරුවා කුණුගොඩට සිකලා යනවා. එහෙම. ඉතින් ඒ වෙලාවේ මේ අබේරාජ කුමාරයා මේ පුංචි දරුවා දැකලා අහනවා මේ ජීවත් වෙනවද? ඉතින් රාජපුරුෂෝ කියනවා ස්වාමීනි ජීවත් වෙනවා. ඉතින් එහෙමනම් ඒක තමයි ජීවක කියලා නමක් නමක් යටුනේ. ඊළඟට ඉතින් කොමාර බච්ච කියලා කියන්නේ අතරම මේ අර අබේරාජ කුමාරයාගේ ළඟ බොහොම කුමාර ලීලාවෙන් වැඩිච්ච දරුවා නිසා. ඉතින් මේ මේ දරුවා ඉතින් පසු කාලේ දිසාපාමුක් ඇඳුරුවරයෙක් ළඟට අධ්‍යාපනයට යවුණා. ඉතින් හොඳට වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනගෙන ඒකේ කෙලවරටම ගිහිල්ලා අන්තිමට අබේරාජ කුමාරයා සුවාගෙන එනකොට කල්පනා කරනවා මගේදී දැන් මං ඉගෙනගත්ත ශාස්ත්‍රයෙන් මොනවා හරි හම්බ කරගෙන ගියා නම් හොඳයි කියලා ටිකක් විපරම් කරලා වටේ නගරේ බලනකොට ඒ නගරේ ඉන්න සිටුවරියක සිටුවරයෙකුගේ බිරිඳකට සාල කිසි රුදාවක් කිසි එකතුමක් තියෙනවා. මේක මොන විදිහටවත් සුව කරන්න බෑ. ඊළඟට මේ ජීවක තරුණ වෛද්‍යාචාර්යතුමා ගිලගෙන මට සුව කරන්න පුළුවන්. ඒ වෙලාවේ ඒ බිරිඳ කියනවා නෑ මේ ඊට වඩා මහා වයෝවෘද්ධ අය ආවා ඒ අයටවත් බැරි එක ඔබට නෑ මට වැටුප් ගෙවන්න එපා. මට වැටුප් ගෙවන්න මේක සුව වුණොත්. එහෙම කියලා මේ දෙේ ගිතෙල් මිශ්‍ර මිශ්‍රණයක් ඒ නස්න කිරීමේ මේ හිචේ රුදාව නැති කරනවා. ඒ වෙලාවේ බොහෝම පැහැදිලා කහවණු විශාල ප්‍රමාණයක් කහවණු 16000ක් ලැබෙනවා. ඒකත් අරගෙන ගිහිල්ලා අබේ රාජකුමාරයාට මේක පූජා කරන මාව හදාගත්ත නිසා මම අද මේ තත්ත්වෙන් ඉන්නේ කියලා ඒ වෙලාවේ අබේ රාජකුමාරයා ජීවක වෛද්‍යාචාර්යතුමාට මේව පරිත්‍යාග කරනවා. ඉතින් මොහොම මොහොම ස්වාමීන් වහන්සේ කාලය යනකොට බොහොම ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. අපේ බිම්බිසාර මහරජුරවන්ටත් ඔය බගන්දරා කියන රෝගේ හැදිලා ඒකත් සුවපත් කරනවා. ඉතින් මෙන්න මේ කාලය තුල පද්ජෝත කියලා රජ කෙනෙක්. පද්ජෝත. දැන් අපි අශෝක අධිරාජ්‍යයට ඡණ්ඩාශෝක කියලා කියනවනේ. ඒ ඡණ්ඩ වැඩ නිසා. ඒ වගේම මේ පද්ජෝත රජුරවන්ට ඡණ්ඩ පද්ජෝත කියලා තමයි නම තිබුණේ. මොකද ඒ තරම් කේන්ති යනවා. උන්චි දෙයටත් පුදුම විදිහට කේන්තියන් රජ කෙනෙක් පද්ජෝත රජුරෝ. රජුරවන්ට අසනීපයක් තියෙනවා. මේ අසනීපය සුව කරන්න මේ ජීවක වෛද්‍ය ආචාර්යතුමා යනවා. හැබැයි මේ රජුරෝ කියනවා මට ගිතෙල් පෙන්වන්න බෑ. මගේ යකට ගිතෙල් දාන්න නැතුව මේක සුවපත් කරන්න ඕනේ. ඒ වෛද්‍ය ආචාර්යතුමා කල්පනා කරනවා ගිතෙල් නොදමා මේ ලෙඩේ සුව කරන්න බෑ. ඉතින් ඒ වෙලාවේ වෛද්‍ය ආචාර්යතුමා මොකද කරන්නේ? ඒගෙන් දහමනේ කරන්න පුළුවන් අස්වැක් ඉල්ල ගන්න අස්ව කරත්තයක්. ඉල්ලගෙන රජුරවන්ට නොදේ නොතේරෙන්න ගිතෙල් මිශ්‍රණේ වහලා රජුරවන්ට බෙහෙත දෙනවා. බෙහෙත දුන්නාම ටික වෙලාවක් ඉඳි රජු ඒක දීලා වහාම අර අස්වකරත්තෙන් පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගියාම දැන් ටික වේලාවක් යන රජුරන් උගුරට ගිතෙල් ගතිය එනවා. ඉතින් හොඳටම කේන්ති යනවා මම මේ මට මේ ගිතෙල් දීලා කියලා. ඒ වෙනකොට ජීවක වෛද්‍ය ආචාර්යතුමා රජගහනුවර දක්වාම ගිහිල්ලා. ඉතින් මුකුත් කරගන්න බැරි වුණා. හැබැයි පහුවදා වෙනකොට ලෙඩේ සම්පූර්ණ සුවයි. ඉතින් කැඳවනවා එන්න කියලා මේ තෑගි භෝග දෙන්න. නමුත් වෙන්නේ නැහැ මේ රජුරු ඒ තරම් විශ්වාස නැති නිසා. විශ්වාස නැති නිසා. ඉතින් රජුරු ඇත්තටම අවංකවම වෙන්න කියන්නේ අන්තිමට රජුරුව මොකද කරන්නේ? රජුරුවන්ට ලැබෙනවා සිවි රටෙන් තාම හොඳින් වියපු රෙදි සිවුරු මහ ගන්න පුළුවන් වගේ විශාල රෙදි කට්ටල දෙකක්. මේ රෙදි කට්ටල දෙක ජීවක වෛද්‍ය ආචාර්යතුමාට යවනවා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම ඒ වෙනකොට බිම්බිසාර රජුරුවන්ගේ අනුදැනුමෙන් බුදුරජාණන් වහන්සේට පවා ජීවක වෛද්‍යාචාර්යතුමා වෙදකම් කරා අර. ඇත්තටම අර මානෙල් මලක් ආග්‍රහණය කරපු ඒ අවස්ථාවෙන් 30 වාරයක් බුදුරජාණන් වහන්සේට විරේක වෙන වෙන තත්වයට මේ එතුමාගේ තරමට වෛද්‍ය විද්‍යාව එතුමා දිනුවා. ඒ වෙලාවේ මෙන්න මේ සිවුරු දෙක නැත්තම් මේ රෙදි කට්ටල දෙක ලැබුණාම ජීවක වෛද්‍යාචාර්යතුමා වෙනකොට බොහෝම ශ්‍රද්ධාවෙන් දැන් මොකද අර බිම්බිසාර මහරජුරුවන්ට වෙදකම් කරලා බගන්දරා රෝගයට ලොකු උයනක් හම්බ වුණා ජීවක අඹවණේ. ඉතින් මේ අඹවණයත් මහා සංඝයාට පූජා කරලා බොහෝම සද්ධාවකින් අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවේ මේ රෙදි දෙක ලැබුණාම මෙච්චර මේ බොහෝම හොඳට ගෞරවයෙන් වියපු විශේෂ රාජකීයන්ට වියපු මේ රෙදි දෙක දැක්කාම හිතුනේ අනේ මේක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕන. තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා වරයක් කිල්ලුවා අනේ ස්වාමීනි මට මම කැමති මේ භික්ෂුන් වහන්සේලා ආංශ කුරු සිවුරෙන් තමයි ජීවත් වෙන්නේ. නමුත් දායකයන් පූජා කරන සිවුරුත් මේ භික්ෂුන් වහන්සේලාට බාර ගන්න හැටියට මට අනුකම්පාවෙන් මේකට අවසර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටියා. තථාගතයන් වහන්සේට ඒ රෙදි පූජා කළා උන්වහන්සේව බාරගත්තා. ඊට පස්සේ බොහෝ දායකයෝ කම්බිලි නොයෙක් දේවල් වටිනා බුමුතුරුණු ආදී දේවල් පූජා කරන්න පටන් ගත්තා. ඉතින් මම මෙතනදී සාමනාත විශේෂයෙන් කියන්නට ඕන ඉතින් එදා ඉඳලම මහා කුටි සේනාසන වටිනා දේවල් වික්ෂුන් වහන්සේලාට සෑහෙන්න පූජා කරා. ඉතින් මේක නොදන්නා බොහෝ දායකයෝ සමහර වෙලාවට දැන් පන්සලක ලස්සනට මොකක් හරි කාපට් එකක් හරි දාලා තිබ්බොත් ඒවට එක එක වචන කියනවා. ඒක හරියම හොඳ නැති වැඩක්. එහෙමයි. සියල්ල අතහැරලා මහාන වෙලාවිල සියල්ලම එකතු කරනවා කියන චෝදනාව ගොඩක් තියෙනවා. මම කියන්නේ සාමාන්‍ය වික්තුන් වහන්සේ නමකට අල්පේක්ෂතාවයේ තාම හොඳයි. ඒ කියන්නේ කතා දෙකක් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලාම ඉතින් අර ජීවක වෛද්‍යාචාර්යතුමාගේ ඉඳලාම වටිනාම දේවල් තමයි මේ තරුණවන්ට පූජා කරලා තියෙන්නේ. ඒ නිසා ඒවාට අපි නිකන් පැත්තක ඉඳලා අකුසල් කරගන්නවා කියන එක හරියම මේ මෝඩ වැඩක්. ඒ නිසා එහෙම කරන්න එපා. ඉතින් බිත්තුන් වහන්සේලාගේ පැත්තෙන් පුළුවන් තරම් අල්ප වෙච්ච වෙන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි චීවර පූජාව ආයතනට ප්‍රහන්නේ එදිහා බලලා මේ මුදිතා ගුණය පහල කරන කුසල් දිනු කරගන්න. පැහැදිලිවම සානසද ඇත්තටම කොච්චර දැන්. ඒක පිනක් නිසානේ ස්වාමින්වහන්සේට උනත් එහෙම ලැබෙන්නේ. ඒ නිසා ඒ වගේ අවස්ථාවල මොකද මහා ගුණයක් භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන ඊළඟට සී මහා සීලස්කන්ධයක් තියෙන එතකොට මේ දැන් බොහෝ දෙනා ඒකත් අපි කියන්න ඕන බොහෝ දෙනා මේ පරිභෝග කරපු දේවල් මේ ත්‍රිවිධ රත්නයට පූජා කරන එක මම නම් කීයටවත් අනුමත කරන්නේ නැහැ. පාංශකෝලයක් අපි ලබා ගන්න එක වෙනම දෙයක්. එහෙම. සම්මත ඒක බිත්තු මහත්මයාගෙන් ලබා ගන්න දෙයක්. ඒක අපේ කැමැත්තෙන් ලබා ගන්න දෙයක්. නමුත් ගිහියෙක් කැමැත්තෙන් ගිහි උදවිය පාවිච්චි කරපු විගංකෝප ඊළඟට නොයෙක් දේවල් කුටුසෙටි ඒ අන්න ඒ වගේ දේවල් ගිහියෙක් පරිහරණය කරපු දෙයක් මහා වස්තුවක් වන මේ ත්‍රිවිධ රත්නයේ රිජෙක්ටඩ් බඩු රිජෙක්ටඩ් දේව පූජා කරන රිජෙක්ට් ඒවම තමයි හම්බෙන්නේ. පැහැදිලිව සන්නස. එහෙමයි. එතකොට පළමු චීවර පූජාව පිළිබඳව බොහොම ලස්සන කතාන්දරයක් අපි හාමුදුරු ඉදිරිපත් කවදත් අපි හාමුදුරු කතා කියන්න හරිම සූරයි බොහොම ආකර්ශනීය කතාවක් ඔබේ කාන්සිය මැකෙන්නට හේතු වෙන කතාවක් උන්වහන්සේ මනාලෙසින් ඉදිරිපත් කළා. ඊට පස්සේ අපි හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සඳහා මේ අපි මේ චීවරය ගැන කතා කරන නිසා කටින චීවරයට පැමිණෙන කලින් මේ තුන් සිවුරක් අනුදනව දාරලා තියෙනවා. ඒකත් බුදුහාමුදුරුවෝ බොහොම පරිේශනාත්මකව නේද ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ අපි හඳුනනවා. එතනදී දැන් අර ජීවක වෛද්‍යාචාර්යතුමා දැන් සිවුරු දායකයන්ගේ සිවුරු බාර ගන්න කිව්වහම ඉතින් දායකයෝ සෑහෙන්න සිවුරු පූජා කරලා තියෙනවා. ඉතින් දවසක් තථාගතයන් වහන්සේ චාරිකාව යනකොට බිත්සුන් වහන්සේලා මේ කද ගහගෙන සිවුරු. එහෙනම් ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දැල්ව මේක ගැළපෙන දෙයක් නෙවෙයි අල්පේච්ච බිත්සුන් වහන්සේලා නෙවෙයි. සමහර ඔය චබ්බග්ගිය කියන බිතුන් වහන්සේලා හිටිය 6 දිනක්. හැබැයි මේ බහුභාණ්ඩික බහුභාණ්ඩික මේගොල්ලෝ හිටිය පන්සල් තුනක දෙන්න දෙන්න. හැබැයි මේ තුන් දෙනා මෙහා මේ 6 දෙනා එකතු වුණාම පුදුමාකාර දේවල් කරන්නේ. එහෙම. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා ඇත්තටම අපි චබ්බග්ගිය බිතුන් වහන්සේලා උපහාසයෙන් මතක් කරත් ඒකත් සාමාන්‍ය ධර්මතාවයක්. උන්වහන්සේලා ඒ වගේ දේවල් කරේ නැත්නම් ශික්ෂා ශික්ෂාපද පැනවෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඉතින් මොකද තථාගතයන් වහන්සේලා ශාසනයේ යම් පැවැත්මකට උපකාර වෙලා. පැවැත්මට උපකාර වෙනවා. දැන් අත්‍තරම දැන් සූත්‍ර දේශනා නම් භාගතුන් වහන්සේට හිතිලා දේශනා කරනවා. විනය පිටකේ එකම ශික්ෂාපදයක්වත් ආ මහණෙනි අද මම මෙහෙම ශික්ෂාපදයක් පනවනවා කියලා තථාගතයන් වහන්සේ හේතුවක් නැතුව එකම ශික්ෂාපදයක් දුෂ්කටයක්වත් පනවලා නැහැ. ඒ නිසා ඒක ඒකත් එක්තරා හේතුවක් වුණා මේ ශාසනය පැවැත්මට. එතකොට ස්වාමීන් දැන් ওই විදිහට බහුභාණ්ඩයක් වුණා බුදුරජාණන් වහන්සේ දැන් මේක ගැනත් කල්පනා කළා. වික්ෂුන් වහන්සේලාට මේ සිවූ ප්‍රමාණයක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. කොච්චර උවමනා වෙනවද කියලා ඉතින්ලා උන්වහන්සේ අත්හදා බැලුවා. අත්හදා බැලුවා. උන්වහන්සේ ඇත්තටම හේමන් තීර්ථයේ සින්සපා කියන වනාන්තරේ රාත්‍රී කාලේ පස්චිම මුලින්ම ප්‍රථම භාගයේ බැලුවා එක සිවුරකින් ඉතින් ඉන්න අපහසුයි මධ්‍යම යාමනකට උන්වහන්සේ සිවුරු දෙකක් පාවිච්චි කරා ඉතින් ඒත් දැන් උන්වහන්සේට දැන් සීතල නැහැ හැබැයි එළි වෙන ජාමයට අලුයම් ජාමයට තවත් සීතල වැඩි වුණා ඉතින් ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ සිවුරු තුනක් දෙපට සිවුරක් සමග පාවිච්චි කරා ඊට පස්සේ මොනම හීත හීතලකටවත් සිවුරු තුන පාවිච්චි කරාට පස්සේ හීතල දැනෙන්නේ නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දෙපට සිවුර සංඝාතිය ඊළඟට තනිපට සිවුර උත්තරාසංගය ඊළඟට අන්තරවාසය අන්තරවාසය අන්දනය. එතන මෙන්න මේ කියන සිවුරු තුන අනුදැන වදාලා. ඊට පස්සේ සාමණේර දැන් භික්ෂුන් වහන්සේට ওই සිවුරු තුන තමයි තුන් සිවුර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. එහෙනම් එතකොට සම්බන්ධය කියන අර භික්ෂුන් වහන්සේලා මොකද කරේ? දැන් ආතුන් සිවුර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලානේ. එහෙනම් මේගොල්ලෝ මොකද කරේ? දැන් පන්සලට එක තුන් සිවුරක්, ගමනට එක තුන් සිවුරක්, අර අහවල් ගමනට තව තුන් සිවුරක්. ඒ වගේ දැන් ගිහුදවිය වගේ තුන් සිවුරු කට්ටල කට්ටල 10ක් විතර හදාගත්තා. එහෙම. ඒකෝ දැන් මොකද තුන් සිවුරක් කියන හින්දා ඒක ඒ වෙලාවට තථාගතයන් වහන්සේ වදාලා එහෙම බෑ. එක සිවුරු කට්ටලයයි වික්ෂුන් වහන්සේට කැප. එහෙම. ඒ විදිහට තමයි තුන් සිවුර නිර්මාණය වුණේ. එතකොට යම් කිසි කෙනෙකුට අලුතෙන් සිවුරක් පරිහරණය කරන්න අවශ්‍ය නම් තියෙන සිවුර ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ අලුතෙන් සිවුරක් අදිෂ්ඨාන කරලා අර සිවුරු තුනට එකතු කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඇත්තටම සමහර එතන තව දෙයක් මතක් කරන්න දැන් සමහර වෙලාවට අපි මෙහෙම සාකච්ඡා කරනකොට දැන් මේ පින්නතුල්ලා අපි හිතමු ස්වාමීන් වහන්සේලා මොකද සිවුරු හතරක් විතර තියෙනවා දැකලා කලකිරෙන්න පුළුවන්. දැන් මේක ඇත්තට විනයානුකූල ක්‍රමයක් තියෙනවා. එහෙම. මොකද පරිස්කාරකවල වශයෙන් විකල්පණය කළා මේ සිවුරු පාවිච්චි කරන්න පුළුවන්. මොකද පසු කාලීනව තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ සිවුරු පාවිච්චි කරන ක්‍රමවේදයක් සකස් කරලා තියෙන විනයානුකූලව. ඒ අනුව දැන් ලැබෙන ලැබෙන සිවුරු ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ. ඒවා කබඩාවලට දානවා. සංඝයා වෙනුවෙන් ඒවත් කබඩාවක තැන්පත් කරලා තියාගන්න පුළුවන්. නමුත් තමන්ගේ පරිහරණයට සිවුරු තුනයි සිවුරු තුනයි. ඒකට අතිරේක සිවුරු සිවුරක් පාවිච්චි කරන්න පුළුවන් පරිස්කාරක වල වශයෙන්. එහෙම තමයි. එතකොට මේ විදිහට සිවුරු පරිහරණය කරපු ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වසරකට වතාවක් බුදුරජාණන් වහන්සේ කටින චීවරයක් අනුදනව දානවා. කටින චීවරයක් විශේෂයෙන් අනුදනව දාරන්නට හේතුව මොකක්ද? ඔව් ඇත්තටම සම්ම ඒකත් ඊටාම ලස්සන හේතුවක්. අර අපි අහලා තියෙන සම්මහන්ත අර තථාගතයන් වහන්සේ දැන් ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච මුල් කාලේ අර බද්ද වර්ගයේ කුමාරවරු එහෙම 20 30 දෙනෙක් මේ 30 දෙනා අර ඒ තමන්ගේ කුමාරිකාවත් එක්ක වනයේට ගිහිල්ලා ඉතින් බොහොම ඒ කෙලිමකින් අවස්ථාවක ඒ 16ක් නැත්නම් එක ඒ කුමාරවරු 29කටම පිරින්දෑවරු හිටියා. එක්කෙනෙකුට හිටියේ නැහැ. ඒ වෙනුවෙන් ගණිකාවක් වගේ රූප සුන්දරියක් අරගෙන ආවා. ඉතින් එයා මොකද කරේ මේ නාණ්ඩ මේ ඔක්කොම ගඟට දැච්චට පස්සේ අවස්ථාවක් බලලා අර රාජකුමාර එයන්ගේ ඒ වගේම අර බිරින්දෑවරුන්ගේ සියලුම ඇඳුම් පැළඳුම් රාජාවන්ට කරන් තනලා ගියා. තනලා ගියාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ අසල ගහක් මුල වැඩ ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ මේගොල්ලෝ මුළු කැලේ දෙවනක් කරලා දැන් මේ හෙරිය හොයනවා. හොයාගන්න බැරි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මොනවද හොයන්නේ මේ අපේ ඇඳුම් මෙහෙම අහවල් කෙනෙක් කාන්තාව හොයන්නේ. ඒ වෙලාව තථාගතයන් වහන්සේ වදාලා ඉතින් තමන් ගැන හොයාගන්න එක ඊට වඩා වටින්නේ නැද්ද කියලා ඉතින් මේ අය দমনය කළා. ඉතින් මේ අය පැවිදි බණ කියනවා. බණ කියලා මේ අය සෝවාන්, සකදාගාම, අනාගාම. ඒ 30 දෙනා ඔය කියන தත්වෙට. හැම කෙනාම සෝහාන් ඵලයට හරිපත් වෙනවා. එහෙම. ඉතින් මේ අය පැවිදි වෙනවා. මේගොල්ලෝ ලේසි පහසු අය නෙවෙයි. කොසල් මහ රජුරුවන්ගේ සහෝදරයෝ. එහෙම. ඥාතියි. අන්තිමට අවුරුදු 20ක් යනකම් මේගොල්ලෝ පාවේය කියන ප්‍රදේශයේ තමයි ආරණ්‍යයකට වෙලා වාසය කරන්නේ මේ ස්වාමීන් වහන්සේලා. අවුරුදු 20ක් යනකම් ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා අවුරුදු 20කටත් වැඩි ඒ ලබාගත් අර එදා බණහල ලබාගත් අධිගමේ පමණමයි. එහෙනම් සෝවාන් වෙච්ච කෙනා සෝවාන්, සකදාගාමී වෙච්ච කෙනා සකදාගාමී, අනාගම, අනාගාමී වෙච්ච කෙනා අනාගාමී. එහෙම. හැබැයි ඉතින් මාර්ගඵලලාභී. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවසක් මතක් වෙනානේ අපේ බුදුරජාණන් වහන්සේ දැන් සෑහෙන කාලෙකින් දැක්කේනේ අපි යමු බුදුරජාණන් වහන්සේ දකින්න. එහෙම කියලා හිතලා මේ ස්වාමීන් වහන්සේලා ඈත ඉඳලා බුදුරජාණන් වහන්සේ දකින්න එනවා. නමුත් සවැත් නුවරට ඒකන්න බැරි වෙනවා. ඉතින් උන්වහන්සේලා සාකේත නගරේ වස්වසනවා. ඒ කියන්නේ සාකේතේ ස්වාමීන් වහන්සේ තියෙනවා සවැත් නුවර ඉඳලා යොදුන් 6ක්. එහෙම. මේ යොදුන් හය එක දවසින් එන්න බෑනේ. එහෙම. ඒ නිසා ඒ ශානස එතර නැවතිලා වස් සමාදන් වෙලා වස් පවාරණය කරපු හැටියෙම තථාගතයන් වහන්සේ දකින්ද ජේතවනාරාමයට එනවා. ඉතින් අපේ ශාමණේරයන් දන්නවා ඉතින් ඉන්දියාවේ ඉතින් පාරවල් පවා නිකන් කුඹුරු වගේපත් වෙනවා මේ කාලවලට. මේ ස්වාමීන් වහන්සේලා දෙපතුන් සූරම පොරෝගෙන. වැස්ස තෙමි තෙමි හොඳට මේරිලා ඊළඟට පුදුම බර වෙච්ච සිවුරු හරියට හිතාගන්න බෑ ගෝණි වගේ සිවුරු පොරෝගන අර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. තථාගතයන් වහන්සේ කර්ම විමසලා ඒ වෙලාවේ අනමතග්ග සංයුත්තේන් සඳහන් වෙන මේ සංසාර භය පිළිබඳව ධර්ම දේශනාවක් කරන ඒ කහලයි ස්වාමීන් වහන්සේලා සෞඛ්‍යලෙසුන් නැසා මහා රහත් භාවයට පත් වෙනවා. රහත් වෙච්ච ගමන්ම උන්වහන්සේලා අහසින්ම නැවත පාවෙය කියන ආරණ්‍ය සේනාසනයට වඩිනවා. ආනන්ද මාහිමියන් වහන්සේ ගිලම්පස හදලා බලනවා මේ ස්වාමීන් වහන්සලා උන්වහන්සලා වැඩලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ස්වාමීන් වහන්සලා විඳපු අපහසුතාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සවැත් නුවරම වික්ෂුන් වහන්සේලා කැඳවලා විනය ශික්ෂාපදයක් හැටියට උන්වහන්සේම දනවදාලා වස්වසපු වික්ෂුන් වහන්සේට කටිනයක් අතුරන්න මේ අතුරනවා කියන්නේ රෙද්දක් අතුරනවා වගේ අසුර නිම්ලන් නෙවෙයි. නෙමෙයි. අතන මේක විනය කර්ම පරිහරණය කරන අවසරයක් අවසරයක් දෙනවා විනය කර්මයකින්. එතකොට සම්බන්ධ දැන් කටිනයක් එහෙම දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රමිලාවට පස්සේ මොකද්ද මේ කටනයක් දීමෙන් තියෙන ආනිසංසය කියලා. එහෙම. ඒ ඇත්තම ස්වාමීන් ඒකෙන් ආනිසංස සෑහෙන ලැබෙනවා. ඒ වික්ෂුන් වහන්සේ නමකට දැන් මේ කාරණේදී බලපුවා බලපුවාම දැන් කටින චීවරයක් ලැබුණාම ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් තමන් ඉන්න සේනාසනයේ දෙපට සිවුරයි තවත් ඕනනම් තියෙන දේවල් පිළිකර ඔක්කොම කියලා උන්වහන්සේට තනිපට සිවුරක් කරවගෙන ඕන තැනක යන්න පුළුවන්. අපි හඳ දැන් එතනට අපි එන්න ඕන. ඒ කියන්නේ දැන් කටින ආනිසංශයක් විදිහට ගත්තාම දැන් සාමාන්‍යයෙන් අපේ හාමුදුරනේ ආනිසංශ තියෙන්නේ දානයක් දෙනවා නම් දෙන එක්කෙනාට ආනිසංශ තියෙනවා ගන්න එක්කෙනාට එහෙම නැහැ නේ. ගන්න එක්කෙනාට ගන්න දෙයින් ලැබෙන ප්‍රතිලාභය විතරයිනේ. හැබැයි කටින චීවර පූජාවේදී අපි හන්නේ පූජා කරන දායකයා කතානිසංශ තියෙනවා. හාමුදුරුවන්ට පිළිගන්න හාමුදුරුවන්ටත් ආනිසංශ තියෙනවා. සාමාන්‍ය ගොඩක් දායකයෝ දන්නවා මේ දායකයන්ට තියෙන ආනිසංශ. ඒ හින්දාම දායකයෝ වැඩිහින් පොරකක කඩින පින්කම් කරන්න පෙළඹෙලා තියෙන්නේ. මොනවද අපි හාන්තර මේ කටින චීවරේ බාරගෙන හාමුදුරුවන්ට ලැබෙන විශේෂ ආනිසංශ? ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ එතනදී අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕන දැන් මේ ඒක බුදුරජාණන් වහන්සේගෙන්වත් ලැබෙන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ නමක්ගෙන් මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්ගෙන් කාගෙන්වත් ලැබෙන්නේ නැති ආනිසංශයක් දායකයෝ පූජා කරන කටේ නිසා භික්ෂුන් වහන්සේට ලැබෙනවා. එහෙනම් ඒක තමයි ඒකේ විශේෂත්වය. මේ ශික්ෂාපද පහකින් මේ කටින චීවරයේ කටින චීවරයක් ලබා ගන්න භික්ෂුවට ආනිසංශ ලැබෙනවා. හැබැයි සානු තව දෙයක් කියන්නට ඕන. මේ කටින චීවරයක් දැන් අම්මගෙන් තාත්තගෙන් අපිට ඕන දෙයක් ඉල්ලලා ගන්න පුළුවන් පැවිද්දෙකුට උනා. එහෙම. අම්මා තාත්තා ළඟට ගිහලා අනේ අම්මේ මට මෙහෙම මේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපිට අම්මා තාත්තා ඉල්ල ගන්න පුළුවන්. එහෙම. හැබැයි කටින චීවරයක් කියලා අම්මගෙන්වත් ඉල්ල ගන්න පුළුවන් කමක් නැහැ. නැහැ. එහෙම ඉල්ල ගන්නවනේ කටියක් බාටපත් වෙන්නේ නැහැ. එතකොට සාමනාස දැන් මෙතනදී කටිනයක් ලබා ගැනීමෙන් වික්ෂෝකට ලැබෙන ආනිසංශ පහ තමයි ශික්ෂාපද පහකින් ලිහිල් භාවයක්. දැන් මම කියවලා බුදුරජාණන් වහන්සේවත් ගින්වත් ලැබෙන්නේ නැහැ කියන උන්වහන්සේත් ඒ ශික්ෂාපද ලිහිල් කරේ නැහැ. නමුත් දායකයා කටිනයක් පූජා කිරීම තුළින් ඒ භික්ෂුන් වහන්සේට ඒ ආනිසංස පහ ලැබෙනවා. ඒ තමයි අනාමන්තචාරෝ, අසමාදානචාරෝ, ඝනභෝජන, යාවදත්ත චිවරං, යෝචකත්ත චිවරු පාද. එහෙම. එතකොට සංස දැන් මෙතන මේ ශික්ෂාපද පහක නම් තමයි මේ කියෝනේ. එහෙම. එතකොට දැන් අනාමන්තකාර කියලා කියන්නේ වික්ෂුන් වහන්සේ නමකට තියෙන ශික්ෂාපදයක් පාචිත්ති පාළියේ. දැන් අපි වික්ෂුන් වහන්සේ නමක් දැන් විහාරයෙන් ස්වාමීන් වහන්සේ කොහරි එළියට යනකොට මේ ඒ ඉන්න වැඩිහිටි එහෙම නැත්නම් ඉන්න වික්ෂුන් වහන්සේ නමකට දන්වල යනවා. ඔව් දැන් අපි පොඩි හාමුදුරනමකට පොඩි හාමුදුරනම බණකට යනවා කියලා හරි යන්න ඕන. එහෙම. කවුරුත් මම කියන්නේ කැපකරුවට හරි කියලා යන්න ඕන. එහෙම. එහෙම වික්ෂුන් වහන්සේට සිකපදයක් කියන එහෙම හිටි හැටියේ වතුර දහම් වෙන්න බෑ වික්ෂුවකට. එහෙම. එතකොට සාමිනහන්ස දැන් සාමිනහන්ස නමකට එහෙම එකපාරම කාටවත් නොකියා යන්න පුළුවන් කමක් නෑ අනාමන්ත චාර කියන වචنين මේක පැහැදිලි වෙනවා. හැබැයි මේ කටින චීවරයක් ලැබලා කටින චීවරයක් ලබා ගත්තට පස්සේ ඒ වික්ෂුන් වහන්සේට ස්වාධීන වෙහෙන් බැඳීමක් අවශ්‍ය නෑ. උන්වහන්සේට යන්න හිතිච්ච වෙලාවක ඕන වෙලාවක එහෙම කාටවත් කියන්න යන්න පුළුවන්. ධර්මික ගමනක්. ධර්මික ගමනක් ගැන නෙමෙයි කියන්නේ. ධාර්මික ගමනක් එහෙම කාටවත් කී කියා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේට ඒ නිදහස ලැබෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම කිව්වොත් ඔක්තෝබර් පොයේ ඉඳලා පොයෙන් පස්සේ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ හෝ මොරගහයින භාවනා මධ්‍යස්ථානයේ කටිනින් පස්සේ අපේ පඤ්ඤාසිරි හාමුදුරුව අතුරුදහන් වුණා කියලා ආරංචි වුණොත් කලබල වෙන්න එපා කටිනානි සංසය හිත හදා ගන්න. ඒ කියන්නේ නොදන්නවා යන්න පුළුවන්. දන්නවා යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් කොතම මොනම තැනකට වසනම බැඳීමක් නැහැ. හරිම ස්වාධීනව ඒ වැඩේ කරගන්න පුළුවන්. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ අනාමන්ත කාර්යය. ඒ කටින චීවරයක් ලබාගත්ත භික්ෂුවට දැන් උතන දැන් එතනදී අපි තව දෙයක් හිතන්න ඕන සාමාන්‍ය කටින එක චීවරයයිනේ. එහෙම. ඒ චීවරේ ලැබෙන්නේ එක භික්ෂුවකට. එහෙම. අපි භික්ෂුව කිව්වොත් ඒ චේනාසනේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කාටද මේක දෙන්න සුදුසු කියලා බලලා ඊළඟට සිවුරු දුරවල කෙනෙක් ඉන්නවා නම් බලලා ඒ භික්ෂුවට තමයි කඩන චීවරේ පවරන්නේ. එහෙමයි. එතකොට ඒ භික්ෂුන් වහන්සේ කටන චීවරේ ලබාගෙන අනෙක් භික්ෂුන් වහන්සේලාටත් ඒ කටින ආනිසංස අනුමෝදන් කරනවා. එතකොට අර සියලුම භික්ෂුන් වහන්සේලාට ඒ වස්සසුපු ඒ අයිතිය ලැබෙනවා. ඒ අයිතිය ලැබෙනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට තමයි ওই පළවෙනි ආනිසංසයේ විනය පිටකේ අනාමන්ත කාර්යය. ඊළඟට සාමාන්‍යයෙන් දෙවෙනි එක තමයි අසමාදාන කාර්යය. අසමාදානකාරී කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට සාමනහස තුන් සිවුර. ඒ කියන්නේ තන් දෙපට සිවුර, තන්පට සිවුර, අඳනය කියන මෙන්න තුන් සිවුර දැන් අපි හිතමු අඳනේ උන්වහන්සේ අඳගෙන ඉන්නේ. එහෙම. තන්පට සිවුර ප්‍රයෝගගෙන ඉන්නවා. හැබැයි දෙපට සිවුර ටිකක් ඈතින් තියෙන්න පුළුවන් කමක් නැහැ. රියන් දෙකමාරක් ළඟ. ඒ කියන්නේ ළඟම තියෙන්න ඕන උන්වහන්සේගේ දෙපට සිවුර අරුණ නග්ගන සෑම මොහොතකම. එහෙම. එතකොට එහෙම නැත්තම් දැන් චීවර අදිස්ථාන කරලා තිබුණොත් අරුණ නග්ගන සෑම මොහොතකම කියන එකකින් අදහස් කරන්නේ ඒ කියන්නේ සම්හස දැන් අපි හිතමු දැන් උදේට අරුණ ඒ කියන්නේ උදේ එළි වෙනකොට එළි වෙනකොට අරුණ වැටිගෙන එන වෙලාවේදී අත්පස අත ළඟ තියෙන්න ඕන දෙපට සිවුර. අත ළඟ තියෙන්න ඕන දෙපට සිවුර. එළිය වැලක තිබ්බත් හරියන්නේ නැහැ. එළිය වැලක තිබ්බත් හරියන්නේ නැහැ. එහෙමනම් ඒක නිසඟි වෙනවා. ආපහු නිසන දෙසාගෙන විනය කර්ම කරගෙන මොකද ඒ සිවුර අකප සිවුරක් බවට පත් වෙනවා. නැවත ඒක විනයෙන් සකස් කරලා බික්ෂුන් වහන්සේ නමක් ගන්නට කියලා වැද්දේ සාගෙන ඒ කටයුතු කරගන්න ඕනේ. එහෙමයි. එතකොට සම්මත දැන් දැන් බලන්න දැන් මේ කටිනානිසංස ලැබන මේ මාස පහේදී බික්ෂුන් වහන්සේට ඒ තුන් සිවුරම ළඟ තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අර පාවියක බික්ෂුන් වහන්සේලාට දැන් අර කොහොම සිවුරු ගෙනාවේ නැත්නම් එක සිවුරක් හරි ආරක්ෂා වෙනවනේ. එහෙම. ඒ වගේ දැන් මෙතනදී තනිකොට සිවුරෙන් වුණත් ඕන විදිහට තුන්වහන්සේලාට නිදහස ලැබෙනවා. අර ඔක්කොම පිරිකර ගොඩ ගහගෙන තුන් සිවුරම අරගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මාස පහේදී උන්වහන්සේලාට කැමැති ආකාරයකට පරිහරණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ කටින චීවරය පූජා කළ දා පටන් මාස පහක් සඳකන් මේ ආනිසංශය තියෙනවා. මේ ආනිසංශය තියෙන චීවර මාස පහ. එහෙමයි. ඊළඟට සාන්ත ඒක තමයි දෙවනි ශික්ෂාපදේ. ඒක තමයි බිස්සුන් වහන්සේට ලැබෙන දෙවනි නිදහස. එතකොට එතන ශික්ෂාපදයක් නැහැ. කියලා හිතුවට කමන්නේ. එහෙම. ඒ ඒ කාල සීමාව තුල. ඊළඟට සම්න තුන්වෙනි ශික්ෂාපදේ තමයි ඝන භෝජනය. ඝන භෝජනය කියලා කියන්නේ මේ අකප ආහාරය කියන එක බික්තුන් වහන්සේලා හතර නමක් එකතු වෙලා දැන් දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ නිසා තමයි මේ ශික්ෂාපදේ පැනෙන්නේ. මොකද පසු කාලීනව දේවදත්ත හාමුදුරුව හොඳටම ලාභයෙන් පිරිහුණා. අන්තිමට දානෙත් නෑ. තමන්ගේ දැන් ඥාති මිත්‍රාදීන් ඉන්නවනේ එක එක්කෙනා. ඥාති මිත්‍රාද හිතවත් ඔය කියලා හිතන සාමාන්‍යයෙන් අසුරු කරන දායකයෝ ළඟට ගිහලා අපිට දාන ටිකක් දෙන්න කියලා ඉල්ලගෙන වන්දනවා. නැත්තම් දැන් දායකයෝ තව ක්‍රමයක් තියෙනවා දායකයෝන හිතවත්කමට මේවා දායකයෝ දැනගන්න එකත් හොඳයි. දැන් වික්ෂුන් වහන්සේලා මොන තරම් හිතවත් වුණත් අනේ හාමුදුරනේ අපේ ගෙදර ආපහාදන වඩින්න කියලා කියන්න බෑ. එතකොට ඒ දායකයෝ කියන්න ඕනේ ආ ස්වාමීන් වහන්සේ දානේ වළඳන් දෙන්න කියලා. මොකද ඒ දානේ විවාහාරයෙන් කොත් බත් කණ්ඩෙන්න, මස් කණ්ඩෙන්න, පිට්ටු කණ්ඩෙන්න ආපකන් දෙන්න කියලා දායකයෝ ආරාධනා කරා. කෑමෙන් ආරාධනා කරන්න බෑ. කෑමෙන් ආරාධනා කරන්න බෑ. කෑමෙන් ආරාධනා කරොත් බික්ෂුන් වහන්සේට යන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම. එහෙමනම් දානය වළඳන්න වඩින්න කියලා ආරාධනා කරොත් ඒ යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට බික්ෂුන් වහන්සේට අකප විවාහාරෙන් ආරාධනාවක් කළොත් ඒ ආනිසංස ලබන කාලේ තමන්ගේ හිතවත් කෙනෙක් මේ හරි අකප ආහාර කියන එකෙන් අදහස් අකප ආහාර විවාහාරෙන්. ඒ කියන්නේ වහන්සේ අපේ ගෙදර පිට්ටු ටිකක් වළඳන් දෙන්න කියලා කිව්වොත් ඒ කාලේ යන්න පුළුවන්. ආ එහෙමයි. ඒකෝට එතනත් බික්සුන් වහන්සේට දැන් එහෙම ඒ ශික්ෂ දැන් ඇත්තටම දැන් ওই ශික්ෂාපදේ ආනිසංස ලැබුණායි කියලා බික්සුන් වහන්සේලා මේ ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා දාන ඉල්ලගෙන වන්දනට යන්නේ නැහැ. එහෙම. නමුත් ඉල්ලගන්න අවකාශය තියෙනවද? අවකාශය තියෙනවා. හොඳනම් දැන් පීස එකක් එහෙම වළඳන්න ආස හිතුනොත් අන්න හරි ස්වාමීනාත් අන්න ස්වාමීනාත් හොඳ ප්‍රමාගේ එනවා. ඒත් <laughs> ඇත්තටම ඒ වගේ අවස්ථාවක තමන් හිතවත් දායක. අපි හිතමු දැන් ස්වාමීන් දැන් අපි හන්ද සමහර දායක හිතනවනේ මේ වානේ කම්බට හිර කෑම හම්දුරන්ට දෙන්න හොඳ නැහැ කියලා එහෙම ආකල්පයකුත් තියෙනවනේ නිකන්. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් uh, ටිකක් පීසා uh, ටිකක් එහෙම එහෙම ළඟට අපු ඒව නෙවෙයි හැමදාම පොලොසුයි පිට්ටුයි තමයි දෙන්න ඕන කියලා <laughs> රොටි දෙන්න ඕන කියන එහෙම අහන්නේ. සාංශ දැන් ඇත්තට දැන් බලන්න සාංශයම කිනුට මම මතක් වුණේ අර එක අම්මා කෙනෙක්. ඒ අම්මා පළමුව භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙන්න ගියාම උන්වහන්සේ අම්මලා ඒ භික්ෂුන් වහන්සේලාගෙන් කමටහංගෙන් ඒ අම්මා මාර්ගඵල ලැබලා පරචිත්ත විඥාන ඥානෙ ලබාගෙන භික්ෂුන් වහන්සේලාගේ හිත් දිහා බලාගෙන ආ මේ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ ආහාර ටික තිබුණා නම් උන්වහන්සේලාට මගපල් ලබන්න ලේසි කියලා ප්‍රණීත ප්‍රණීත ආහාර ඒ ඒ අම්මා සකස් කරලා දෙනවා භික්ෂුන් වහන්සේලාට. ඒ කියන්නේ භාවනාවට අර දෙනවනේ අපේ සප්පායකම කියන ආහාර සප්පාය සුදුසු ආහාර ලැබීමත් භාවනාව හොඳින් කරගන්න හේතුවක් අවශ්‍ය දෙයක්. ඉතින් එතකොට ඇත්තට දැන් අපිට තව දෙයක් ස්වාමීන් වහන්සේට මතක් කරන්න ඕනේ. දැන් මේ වගේ පීෂා එකක් වගේ වළඳන්න ඕන නම් යම් කිසි දායක අය ඉන්නවා. දැන් ඒක වස් කටිනාංශංශ ලැබුණ නැති වුණත් ඒ දායකව අපිට කියලා තිබුණ තනේ සාමදාන්ත ඔබ වහන්සේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට හිතලා ඕන වෙලාවක ඕන දෙයක් අපෙන් ඉල්ලන්න කියලා දායකයෙක් අපිට කැප කරලා තිබුණොත් අපිට ඉතින් කටිනාංශංශ ලබන්න ඕනේ නැහැ ඇත්තටම. අන්න අවස්ථාවක් අපිට දීම සඳහා ස්වාමීන් වහන්සේලාට ඒ වගේ කැපකරුවෙක් වෙලා එන්න විශ්වාසවන්ත. එතකොට ස්වාමීන් වහන්සේලා තමන්ගේ ප්‍රියමනාප භාවයන් ඔබට සිහිපත් කරන්න. ඇත්තටම සාමණේහන්සේ නමකගේ ශීලවන්ත භික්ෂුවකගේ විශ්වාසයක් දිනාගෙන ගිහි පින්නතෙක්ට ඉඳ ලැබෙනවා කියන්නේ එකක් සුළුපටු දෙයක් නෑ ඇත්තටම සාමණේහන්. එහෙමයි. එතකොට දැන් ඒ වගේ ඝන භෝජනේ. ඔව් ඝන භෝජනේ. එතකොට ඒ වගේ කාලයක ඉල්ලගෙන හරි වැළඳුවාට ඒ ශික්ෂා පදයක් ඒ කාලෙ නෑ. ඒ මාස පහට ප්‍රශ්නයක් නෑ. ඒ පාතිත්‍ය වෙන්නේ නෑ. ඊළඟට පින්න සාමණේහන්ස යාවදත්ත යාවදත්ත චීවරං. යාවදත්ත චීවරං කියලා කියන්නේ සම්මත දැන් පිටුන් වහන්සේ නමකට දැන් අපි ඉස්සෙල්ලත් ඒක ඉස්මතු කළා. මේ කාලය තුල දැන් කටිනානිසංශය ලැබපු කාලේ මේ මාස පහ තුල ඕනතරම් සිවුරු පාවිච්චි කරන්න පුළුවන්. කැමැති ආකාරයට දැන් අපිට දැන් ඇත්තටම වික්ෂුන් වහන්සේට තුන් සිවුරයි මුඛ පුංචන තෝලේ කියලා දෙන මේ ලේන්සුවක් ඒකත් විසාකා පූජා කරේ. ඒ වගේ හැරෙන්න ඊළඟට දැන් වියතක් පළල රියනක් දිග රෙදි කැහැල්ලක් හැරෙන්න වෙන දෙයක් පාවිච්චි කරන්න බෑනේ. ඉඳුල් කඩයක් හැටියටවත්. විනය කර්ම විනයානුකූලව නැතුව. නමුත් සමනාක මේ කඨිනාංශංශ ලබන කාලයේ Tamanට කැමැති කැමැති ආකාරයට සූර් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි වික්ෂුන් වහන්සේ නමකට ලැබෙන විශේෂ වරප්‍රසාදය. සුවිශේෂ වරප්‍රසාද කඨිනාංශංශ. අවසාන එක අවසාන එක තමයි සනන්ත යෝ ඝනබෝධන යාවදත්ත චිවරං යෝච තත්ත්ව චිවරුප්පාද. යෝච තත්ත්ව චිවරුප්පාදේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඒකත් විශේෂයෙන් අපි මේ අපේ පින්නතුල්ලට කියලා දෙන්න ඕන. මොකද භික්ෂුන් වහන්සේලාගෙන්ට ලැබෙන සංගසතු දේවල් තියෙනවා. දැන් අපිට පරිස්කාර හැටියට සම්බන්ධ ලැබෙනවානේ දැන් අපිට බණකට හරිය ලැබිලා අපි සංගයාගේ ගබඩාවක් තියෙනවා. එහෙමයි. ඒ ගබඩාවට අපි ඒවා දැම්මට පස්සේ ඇත්තට මේ මම සිවුරු ටික දැම්මට මට අයිති නෑ ඒක. ඒක සංඝ සංඝසතු. <clears throat> එහෙම. සංඝයාට ලැබිච්ච දේ. එතකොට සංඝයාට ලැබිච්ච දේ මට පුජ්‍යලිකව මගේ අදහසට අනුව කාටවත් දෙන්න බෑ. දැන් බොහෝ පින්නතුල්ලා හිතනවා මේ සංඝයාට ලැබෙන ගොඩ තියෙන්නේ නෝ ගොඩ ගහලා මේවා මේ ගිහියන්ට දුප්පත් අයට දුන්නා නම් ඉවරනේ. එහෙම සමහර ගිහිව ඇවිල්ලා ඒ හාමුදුරුවන්ගේ ගබඩාවල් වල තියෙන බලබල මේවා දීලා දාන්න කියලා මේ බොහොම නියෝග කරන අවස්ථාවක්. මේක බොහොම වැරදි. ඒක තා දැන් සාමණේරහත ගිහියෙකුට නෙවෙයි. පැවිද්දෙකුටවත් දෙන්න බෑ. දැන් මට දැන් සාමණේරහන්සේ මම දන්නවා බණ කියලා ඕන තරම් පරිස්කාර ලැබෙනවා. ස්වාමින්වහන්සේගේ ගබඩාවේ තියෙන පරිස්කාර ස්වාමින්වහන්සේටවත් හිතුමතේ දෙන්න බෑ. එතනින් සංඝයාට දැනුම් දීලා මෙන්න අපලෝපන විනය කර්මය කරලා නැත්නම් සංඝයාගේ අනුමැතියෙන් අපි මේ ටික දෙමු නේද කියලා අදහස ඇති කරගෙන සාමූහිකව තමයි ටික දෙන්න පුළුවන්. එහෙම නැතුව එහෙමවත් දෙන්න බෑ. එහෙමවත් දෙන්න බැරි දේ ගිහියෙක් ඇවිල්ලා මේ අපරාධ යනවා අපත යනවා ගිහි අකල්ප වලින් බලලා මේවා දීලා දාන්න කිව්වට ඒක බොහොම එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මේ කටනාන් සන්ත ලබන කාලයේ ස්වාමීන් වහන්සේ ඒ සංඝ සද දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණොත් උන්වහන්සේගේ සියලුම පරිස්කාර සංගතතු වෙනවනේ. ඒ සියලුම ඒ වගේ සංගතතු වෙන ඕනම දෙයක් මට පුද්ගලික අදහස නෑ. පුද්ගලිකව ඒව බෙදන්න පුළුවන්. එහෙම. කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ කියන ආංශංශේ ලැබෙනවා බිත්තුන් වහන්සේට. බිත්තුන් වහන්සේලාට මෙන්න මේ කියන ශික්ෂාපද පහකින් ලිහිල් භාවයක් ලැබෙනවා. ඒ ලිහිල් භාවය නිසාම ඊට අනුරූපවම දිහි පින්නතුල්ලාටත් ආනිසංස පහක් ලැබෙනවා. එහෙමයි. අපි හන්නේ දැන් වික්ෂුන් වහන්සේලාට කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංස ප්‍රතිලාභ පිළිබඳව අපි හාමුදුරුවෝ ඉතාම මනවින් පැහැදිලි කළා. දැන් ගිහි ඔබ පුල පුලා බලා සිටිනවා ඇති වසරකට වතාවක් සිදු කරන්න ලැබෙන මහණීය පින්කමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා දැනගන්න. කාල සීමාවත් සීමිත බැවින් අපි හාමුදුරනේ කළමනාකරණය කරගෙන ගිහි අයට කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංස මොන වගේද කියන එක මේ පැවිදි පක්ෂයට සාපේක්ෂ කරලා දේශනා කරන්නේ. ඔය ඇත්තටම සාමාන්‍යයෙන් තාම කෙටියෙන් මතක් කරනවා අපේ ස්වාමීන් වහන්සේත් මතක් කළා මේ කාල වේලාවත් එකක් අනිත් එක ගිහි පින්නතුලා හොඳටම දන්නවා මේකේ ආනිසංසය කියන්නේ මෙච්චර උත්සාහවන්ත මේ පින්කම කරගන්න හැබැයි මේ ගිහි පින්නතුලා මේක බොහෝම කල්පනාකාරීව මේ පින්කම සිද්ධ කරගන්න ඕන බොහොම සිහියෙන්. එතකොට මේකේ ගිහි පින්නතුන්ලාට ලැබෙන ආනිසංස තමයි සිතූ පැතූ සම්පත් මේ වගේ පුදුම විදිහට කතාන්දර තියෙනවා. දැන් ඇත්තටම මහා මායා දේජය ගත්තත් කත් මූලිකම පින්කම කත්න පින්කම. එහෙම. අපේ බුදුරජාණන් වහන්සේ නමකට බොහෝම දුප්පත් ඉඳගෙන විශාල පිරිසක් එක්ක වස් වසලා වස් සමාදම් කරවලා ඒ ඊළඟට මේ පසේ බුදුරජාණන් වහන්සේට කටින නාමයෙන් නෙවෙයි ඉතින් චීවර පූජාවක් කළා. ඒ පූජාවේ ආනිසංස බලයෙන් තමයි ඉතින් ඔය දීකෝ දිව්‍ය ලෝකවල සැරිසරලා අන්තිමට මහා බෝසතරන් වහන්සේගේ මෑණියන් වීමටත් වරප්‍රසාදය ලැබුණේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ගිහියන් හැටියට දැන් මෙතන අනුරූපවම බලපුවාම දැන් අපි මිනිස්සෙකුට ලබන සක්විති රාජ්‍ය සම්පත් ඊළඟට දෙවියෙක් හැටියට නම් සත්ත්ව දේවේන්ද්‍ර සම්පත් ඒ සියල්ල ලබන්න පුළුවන් මහා පින්කමක් තමයි කටින පින්කම. එතකොට සාමාන්‍යයෙන් දැන් අනුරූපවම් බැලුවොත් දැන් වික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංසයක් තමයි අනාමන්තකාර. ප්‍රමුචාරා එහෙම යන්න පුළුවන් බොහොම ස්වාධීනව ඉන්න පුළුවන්. එහෙම. ඊට අනුරූපවම ගිහියෙකුට උනත් ස්වාමීන් වහන්සේ බොහොම නිදහසේ ඒ කියන්නේ ස්වාධීනව දැන් මොන තරම් තනේ තිබුණා ස්වාමීන් වහන්සේ අරයට මෙයාට අහු වෙලා බයෙන් සැකෙන් යටහත්ව ජීවත් වෙනවා කියන එක දුකක්නේ. එහෙම. හැබැයි මේ කටින චීවරයක් පූජා කරලා තියෙන කෙනෙකුට බොහෝම ස්වාධීනව හරියම නිදහසේ. ඒ නිදහස දැන් එහෙම කොහොම නිදහස නැතුව ඉන්න අය දන්නවා නිදහසේ තියෙන වටිනාකම. ඉතින් නිදහසේ ඉන්න අවස්ථාව ලැබෙනවා ඒක අනුරූපව මහාන chance ලැබෙනවා ඒකද අපි හන්නේ මේ ඥානු කට්ටිය වැඩියෙන් කටින තින්කම් කරන්න බෑ අතර මේ එහෙම වෙන්න ඇති මොකද මොකද ඒ අය සෑයන පීඩනයකට ලක් වෙලත් ඇති සමහරව එහෙම ඒ කෙසේ වෙතත් යම්මලා කොහොමත් මේ කටිනට දහමට ලැබෙන්නේ නේ දහමට ලැබෙන්නේ දැන් ඒක ඔන්න සාපේක්ෂ වශයෙන් භික්ෂුන් වහන්සේලාට ලැබෙන ආනිසංසයට සමානව ගිහි ඇත්තන්ට ලැබෙන ආනිසංස. ආනිසංස. ඊළඟට සංස අසමාදානචාරය කියලා කිව්වේ දැන් අර චිවුරු පිරිකර ඔක්කොම ඉතින් ගොඩ ගහගෙන යන්න දෙපේ යනකොට. එතකොට ඒකට අනුරූපව ගිහි පින්නතුල්ලාට අර දැන් සක්විති රජුරවන්ට සමනත ගමනක් බිමනක් යනකොට යන්නේ තැන සියලු පහසුකම් සැලසෙනවා. අන්න හරියි. ඒ කියන්නේ ගෑඳුම් පැනඳුම් අරවා මේවා කෑම බීම පෙට්ටකම් උස්සගෙන යන අවස්ථාවක් නැහැ. එහෙම. ඉතින් සමහර අය ඉන්නවා අපේ හන්දරනේ ඔය 5 star hotels වලට ගියත් ගෙදර මූණ පිහදාන තුවාය අරගෙනම ගිහිල්ලා ඒකෙම පිහදානවා. පිහදානවා. ගෙදර සබම් තියෙම සබන් කෑල්ල අරගෙන යන අවස්ථා තියෙනවා. පරිස්සමට ආරක්ෂාවට කරන අය තියෙනවා. සමහර වෙලාවට නොතේරුම්කමට ඒ සපේ පාවිච්චි කරන්න පින නැතිකම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. දීලා තියෙනවා මේ පාවිච්චි කරන්න පිනක් නැහැ. කන්න තිබුණට කන්න පින නැහැ. කන්න පින නැහැ. ඒත් ඇත්තටම සංස අපි දැන් ගත්තාම දැන් අපි රටේ රජ කෙනෙක් ගත්තාම දැන් රජ කෙනෙකුට අපිට දැන් මේවා මේ ආනිසංස අපිට මේ මනුලෝම දකින්න පුළුවන්. එහෙමයි. දැන් ඒ රජුරු වුණත් දැන් අපි මේ රටේ ගත්තත් ඒක ඒක නගරවල ජනාධිපති මන්දිර තියෙනවා. ඒ වගේ ඒ ඇත්තම එක පිනක්. එතකොට දැන් බලන්න සාන්තේ යන යන තැන පහසුකම් සැලසෙනවා. මේ පෙට්ටකම් කරගහගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක දෙවෙනි ආනිසංසය. එහෙමයි. ඊළඟට සාන්ත ඝන භෝජනය. ඝන භෝජනය කියලා කියන්නේ ඉතින් දැන් මේ අකප ආහාරයක්නේ. එතකොට ඒක කැප ආහාරයක් බවට පත් වෙනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට ගිහි පින්නතුලාට ප්‍රණීත වස දුන්නත් ඒක ප්‍රණීත ආහාරයක් බවට පත් වෙනවා. කිසිම දවසක වස විසෙන් කිසිම හානියක් කරන්න බෑ කියනවා මේ කර්තම් පින්කම කරගෙන තියෙන කෙනෙකුට. එතකොට යන යන තැන ප්‍රණීත ආහාර දැන් සමහර මිනිස්සු කියන්නේ මට ගලක් උඩට ගියත් කන්න ටික නම් හම්බෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ මොකද ඒවා ඉතින් කරගත්ත දේවල් තමයි. ඒ අනුව සාමාන්‍ය ප්‍රණීත ආහාර පාන ලබන්න ඒකාන්තයෙන් හේතුවක් වෙනවා. ඉතින් මේට අනුරූපව ස්වාමීන් වහන්සේ පිටු ගණන් මේ වගේ ආනිසංශ දක්වලා තියෙනවා. මම මේ ප්‍රධාන දේ පමණයි කියන්නේ. කියන්නේ එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ යාවදත්ත චීවරං කැමැති තා සිවුරු ලැබෙනවා. සිවුරු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ගිහි පින්නතුල්ලාට කැමැති කැමැති ආකාරයකට සැප විඳින්න ඇඳුම් පැළඳුම් ඇඳුම් පැළඳුම් ආදී සියල්ලම ලැබෙනවා. එහෙම. ඒ අතර මේ ඔක්කොගෙම තියෙන ආමිෂ ප්‍රතිලාභ තමයි. එහෙම. ඊළඟට සම්දාස යාවදත චීවරං කියලා කියන්නේ දැන් අර මේ සංඝ සතු දේ පවා බෙදා හදන්න අවස්ථාව ලැබෙන. ඒ වගේ නොසිතූ වේලාවට මහා නිධාන එහෙම තමයි සඳහන් වන්නේ. මහා හිතා ගන්න බැරි නිධාන් මතුවෙනවා, ලොතරයි යදෙනවා මේ නොසිතූ විදිහට ධනෙ ලැබෙනවා. ඒකක් නෙවෙයි ධනය ඍෂිසේ බෙදා හරින්නට අවශ්‍ය නිදහසක් ලැබෙනවා. නිදහසක් ලැබෙනවා. ඇත්ත. එතකොට සාමනස මෙන්න මේ කියන ආනිසංශ ගිහි පින්නතුලාට ලැබෙනවා. ඉතින් ඒ නිසා හැබැයි ඉතින් මේ සියලුම සැප සම්පත් ඉතින් తాවකාලිකයි. ඒ වගේම අපි හඳුරන්නේ මේ කටිනයක් පූජා කිරීමෙන් දැන් දැන් කටින දාණයට සමගාමීව කටින චීවර පූජාවට සමගාමීව අටපිරිකර වෙනත් වෙනත් චීවර බොහෝ මේ අවශේෂ වස්තාවාසික චීවර තිබුණත් හැමෝම හොයන්නේ කටින චීවරේ කෝ කියලානේ හැම ප්‍රමුඛත්වය ලැබෙන්නේ කටින චීවරයටනේ අපි හඳුරන්නේ. එතකොට මේ ඒවන් චීවරයක් පූජා කරාම සංසාරයේදී ඕන තැන යන යන තැන ප්‍රමුඛත්වය ලබා ගැනීමටත් ඒක හේතුවක් හේතුවක් වෙනවා සාමාන්‍යයෙන් තව දෙයක් චූටි දෙයක් මතක් කරන්නම් එතකොට දැන් ඇත්තටම දැන් මේ මේ චීවරය පූජා කරනකොට දැන් මේ මේකට සම්බන්ධ වෙන අයටත් ඇත්තටම දැන් අපේ සාමාන්‍යතික පුංචි පිරිකරකින් හරි සම්බන්ධ වෙන අයට හිත යොදන තරමට ප්‍රඥාව වේදෙන තරමට සද්ධාව හොඳට වේදෙන තරමට සාමාන්‍යහත දැන් සමහරලාට අපි හිතමු Tamanට මහන්න බෑ එහෙම. අපි අර ආරපති ආරපති චක්කවත් සිරිසත් කියලා තියෙන දේශනා. එහෙම. Tamanta පොඩ්ඩක්වත් මහන්න බැරුව ඒ නැස්ම වරද්දනවට වඩා ඉතින් හිත පහදව ගන්න අනේ මමත් නැහුවා හා සමානයි කියලා හිත පහදවා ගන්න ඕන යාට ඒ ආනිසංස ලැබෙනවා. නැතුව අර ඉන්දිකටු පාරක් ගැහුවම තමයි සක්විති සැප ලැබෙන්නේ කියලා හිතලා කොහොම හරි පොරකාර ඉන්දිකටු පාරක් ගහනවට වැඩිය පැත්තකින් ඒක පිළිවෙලට මහාන එක්කෙනා දිහා බලලා අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒ ඒ ආනන්දස ලැබෙනවා. අතරම දැන් මේක පැවිද්දෙකුට ලැබෙන දෙයක් නේ කත්න චීවරේ. ගිහියාට ඊට ඒ වපසරේ සකස් කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. දාන මාන වලින්, පරිස්කාර වලින්, සාදු කියලා හිත පහදවා ගැනීම තුලින්, සංවරය තුලින් ඒ හැම දෙයක්ින්ම ගිහියට මේකට හොඳට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ තුනේ අර බිත්තුන්හා එක බිත්තුන් වහන්සේ නමකටයි කටන චීවරය ලැබෙන්නේ. එහෙමයි. නමුත් ඒ අනුමෝදන් වීමෙන් ඒ ස්ථානයේ ස්වාමීන් වහන්සේලා 100ක් 1000ක් ලක්ෂයක් හිටියත් ඒ ලක්ෂයේට මානසංස ලැබෙනවා. ඒ වගේ ගිහි පින්නතුල්ලාටත් ඒක ඒ විදිහට අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඇත්තටම කටිනාංශංස ලබන්න පුළුවන්. එහෙමයි. අපි හාමුදුරුවෝ ඉතාම පැහැදිලිව ලෞකික වශයෙන් ගිහියෙකුට මෙලෝ පරලෝ දෙලෝ යහපත් කර ගැනීම සඳහා ලබාගත හැකි ආනිසංස සමුදායක්. කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංස සමුදායක් වෙන දක්වලා තියෙනවා. ඒ වගේම මෙහිදී මා සිහිපත් කරන්න කැමතියි අටුවා වල සඳහන් වෙනවා කඨින චීවරයක් පූජා කරපු එක්කෙනා චූල සෝතාපන්න සදිසෝ විය. පුංචි සෝවන් වෙච්ච කෙනෙක් වගේ කියලා. අපි දන්නවා සෝවන් වෙච්ච කෙනෙක් සතර අපායෙන් නිදහස් වෙලා ඉන්න කෙනෙක්. චතුහපායේ හිච විපමුක්තෝ කියලා සඳහන් කරන්නේ. එතකොට කටින චීවර පූජාවක් සිදු කරපු කෙනා කල්ප ගණනාවක් යනකම් අපායগামী වෙන්නේ නැහැ කියන එක අර නාගිත තේරාපදානයේදී අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා. කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමි ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුක්ගතේ. මහා කල්ප 30ක් යනකම් දුගතියක ඉපදුනා. ඒ කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද? අන්නේ දීර්ඝ කාලයකට අපායগামী නොවෙන්න හේතුවක් තමයි කටින චීවර පූජාවක් සිදු කරනවා කියන එක. කියන්නේ අපායේ දොර වහලා යතුරු සාක්කුවේ දාගත්තා වගේ වැඩක් තමයි කටින චීවර පූජාවක් කියන්නේ. අතර ආනන්තරීය පාප කර්මයක් වෙලා නැත්නම් මොනම අකුසලයකින්වත් යටපත් කරන්න බෑ කියනවා කටින. එහෙමයි. කටින කියන වචනේ අදහසත් විතරක්ම ප්‍රබල ශක්තියක් උපදවන ආනිසංසදායක පින්කමක් කියන එකයි. ඉතින් අපි එවන් පින්කමකට සැදී පැහැදී සූදානම්. තව මාස දෙකකින් ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාව උදා වෙනකන් කටින චීවරයේ පූජා කරනකන් එදා දවස වෙනකන් බලා සිටින්න. නැතුව අද ඉඳලම ඊට සූදානම් වෙන්න. අද ඉඳලම පූර්ව චේතනා සකස් කරගන්න. අද ඉඳලම අවශ්‍ය කරන සංඝෝපස්ථාන સિદ્ધ කරන්න, බුද්ධෝපස්ථාන સિદ્ધ කරන්න. ඒ වගේම අර සඳහන් කරපු අටමහා පින්කම් සඳහා දායකත්වයේ ලබා දෙන්න ඔබ සක්‍රීයව නැදිහත් වෙන්න. ඒ පිනෙන් පෝසත් වෙලා ඔබට කටින පින්කමක් සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණොත් ඔබ වසරේ අනුස්මරණීයම පින්කමට දායක වෙච්ච සුවිශේෂ භාග්‍යවන්තයෙක් බවට පත් වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ප්‍රයෝජනවත් ඔබට දැනගත යුතු කරුණු රැසක් අද ධම්මානුපස්සන සාකච්ඡාවෙන් සාකච්ඡා වුණා කියලා. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරන අපේ පින්වත් ස්වාමින් වහන්සේට අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේට මේ රෝගාබාධ වසන බහුල කාලයක එක්තරා විදිහක අභියෝගයක් මැද්දේ අපි මේ මැදිරියට පැමිණිලා මෙලෙසින් ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නට එකඟ වුණේ බෞද්ධ ආනාලිකාවට තියෙන ලබන්දියාව නිසාමයි මේ ධම්මානුපස්සනා වැඩසටහන වටා රොක්ව සිටින ප්‍රේක්ෂක පින්වතුන් ඔබ කෙරෙහි තියෙන කරුණාව නිසාමයි අපි දෙදෙනම වහන්සේ දුර බැහැර වස් සමාදන් වෙලා සිටියා මේ විදිහට සම්බන්ධ වෙලා මේ වැඩසටහන් සාර්ථක කරගන්න අපේ දායකත්වය ලබා දෙන්නේ. ඉතින් අපි අපේ හාමුදුරන්ට බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම පින් කැමති සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා හැම දිනාටම ප්‍රේක්ෂක පින් අතොබ හැමතත්. ඒ වගේම බෞද්ධ ආනාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්තුන් හැමතත්. ඒ වගේම ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා දායකත්වයේ දරණ පින්නතුන් හැමතත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන ඒ දරුවන් ඇතුළු හැමෝටම දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. මේ උදාරතර කුසල ශක්තිය පින්වත් ඔබ අප හැම දෙනාටම අමා නිවන් සුව පිණසම පවතිවා කියන පැතුම සමගින් අදින් අපේ ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සමුගන්නවා ලබන පොහොය දවසේ මෙවැනිම ධර්ම සාකච්ඡාවක් තුළින් මුණ ගැහිීමේ අපේක්ෂාවෙන් එතෙක් ඔබට සමා සම්බුදු සරණයි